පවත්ලා තිනවා මේ තුනම අපි දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පැවැත්වුවේ ඒ සීරම දේශනාවල් සඳහා මාත්‍රිකා සූත්‍රයේ වශයෙන් ඉදිරින් තියාගත්තේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ සඳහන් වෙන මහා චත්තාරීෂක සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ සර්වජන් වහන්සේ තමන් ඉදිරියට ඉදිරිපත් වුණා වූ ඒ සිවණක් පිටිසට මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ විස්තර ටිකක් ප්‍රායෝගික විස්තර ටිකක් ඉදිරිපත් කරනවා මධ්‍යම ප්‍රමාණයේ දීර්ඝ භාවයකින් යුක්ත වෙන සමීව මධ්‍යම මධ්‍යම නිකායට වැටලා තියෙනවා. ඉතින් අපි මේටි ඉස්සල්ලා කරපු වැඩමුළුවේදී ප්‍රධාන වශයෙන්ම ඒ සම්මා සමාධියට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ දක්වනේ සම්මා සමාධියට කොහොමද සම්මා දිට්ඨිය බලපාන්නේ කියන එක අපි සාකච්ඡා කරා. දැන් මේ වැඩමුළුව මේ චත්තාරිසක සූත්‍රය අනුව පවත්වන දෙවෙනි භාවනා වැඩමුළුව ඒකෙදී අපි අර මුල් වැඩමුළුවේදී සාකච්ඡා කරපුවා ටිකක් සම්පින්දණය කරලා ඒ වගේ කෙටි සාරාංශ හඳුන්වා දීමක් කරලා විශේෂ වශයෙන්ම ගත්තේ මේ සම්මා සංකප්ප වශයෙන් සඳහන් කරන යහ කල්පනා නැත්නම් සමාට යහ සිතුම් පැතුම් කියන එක කොහොමද මේ සම්මා සමාධිය ලෝකෝත්තර මට්ටමට උසස් කරන්නේ ලෝකෝත්තර මට්ටමට කුළු ගන්නවන් නිබුදුම්පත් කරන්න කියන එකයි අපි මේ දවස් ටිකේ සාකච්ඡා කළේ. ඉතින් අපි මේ සම්මා සංකප්පය කියන එක ටිකක් තාක්ෂණික වචනයක් නැත්නම් ධර්මයේ ගැඹුරක් ඒ නිසා අලුතින් අලුතින් භාවනාවට සම්බන්ධ වෙන අය නිසා අපි ඒකට බහගත්තේ බොහොම ප්‍රවේශමෙන් බොහොම හිමීට කොහොමද මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයට බලපාන්නේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ඇති කරගන්නා මේ ගැම්ම මේ Javaය කොහොමද අවසානයේ ලෝකෝත්තර ආර්ය සම්මා සමාධියට බලපාන්නේ කියන එකයි ක්‍රමයෙන් ක්‍රමයෙන් බැසගත්තේ. ඒ අනුව අපි මේ සම්මා සංකප්ප කියන එක අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා මෙතෙන්දී සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන මේ මිච්ඡා සංකල්පය කියන සම්මා සංකල්පයේ ප්‍රතිවිරුද්ධ පැත්ත එක ගැළපීමක් කරා. එතනදී ඒ ගැළපීම සඳහා සාමාන්‍ය કોઈ සූත්‍රයක ගත්තත් මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියලා මේ යහ කල්පනා අයහපත් කල්පනා කියන මේ දෙක දැකීමේදී ਸਰවඥාන්සේ පිළිකොල දක්වන්නේ අයහපත් කල්පනාවන් නම් මේ කාම ආශාව පිළිබඳ ඇති වෙන කල්පනා. අනුන්ට හිංසා කිරීම සම්බන්ධව ඇති වෙන විහිංසා කල්පනා. අනුන්ට දැඩි ද්වේෂ කරන ව්‍යාපාද කල්පනා. ඉතින් මෙව්වා ලෝකයට තමන්ගත් ගොඩාක් අනවශ්‍ය දුක් කරදර රාශියක් ඇති කරන බව යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒ මනුස්සයා ආගමික ධාර්මික ආධ්‍යාත්මික කෙනෙක් වඩපත් වෙනවා. එහෙම තේරුම් ගත්තේ නැති කෙනත් නැති ඇත්තොත් ලෝකේ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ ඇත්තෝ හුඟක් වෙලාවට හොඳක් බලාපොරොත්තු වෙන නරකක් ලැබෙනවා. හොඳක් කෙරුවට නරකක් සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකයේ සම්පූර්ණ গুপ্ত භාවයක් තියෙනවා. මොනවාක්වත් කරගන්න බෑ කියලා වගේ নানা ආකාර මතවාද, নানা ආකාර දිට්ඨිය වලට ගැටෙනවා. තන්නේ වැනි දිට්ඨි ජාලයක ඉන්න වෙලාවක සරුවචන් වහන්සේ ඒකට ක්‍රම වේදයක් උගන්වමින් තමන්ගේ මේ කල්පනා, තමන්ගේ හිතුම් පැතුම් කාමයේ කාම සංකල්ප වශයෙන් තියෙනව කලබල කරන්නේ නැතුව ඒවා දැනගන්න ඒවා හඳුනා ගැනීම සඳහා ආරාධනාවක් කරනවා. ඒ වගේම හිංස කරන අදහස් අනුන්ට හිංසක අදහස් එනකොට ඒවා හිංසාව විහිංසා සංකල්ප වශයෙන් හඳුනාගන්න ව්‍යාපාද වශයෙන් දැඩි ද්වේෂ කරන පටිඝ බද්ධ වෛර කරන අවස්ථාවල් ඒක හඳුනාගන්නයි කියලා කියනවා. අය හඳුනාගන්න කිව්වහම මේකෙදී හුඟ දෙනෙක් මේ වගේ පිළිසකටත් වැඩිය සාමාන්‍ය ජනතාවට කතා කළොත් අනුන්ගේ කාම සංකල්ප, අනුන්ගේ විහිංසා සංකල්ප සහ අනුන්ගේ ව්‍යාපාද සංකල්ප හඳුනා ගැනීම ලේසි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රමේටම ඒ කෙනෙක්ම සාකි කරගෙන නැත්නම් ඒ කෙනෙක් කණ්ණාඩියක් කරගෙන ඒ කෙනෙක් ආදාශයක් කරගෙන තමන්ගේ පැත්තේ තමන්ට ඇති වෙන ඒ කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප හඳුර ගන්න උත්සාහ කිරීම ඒක ලොකු ආධ්‍යාත්මික වැඩක්. ඒක ලොකු ගැඹුරු වැඩක්. ඒක බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පවා උතුම් කළ සලකනවා. නමුත් ඒක ඉතින් බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ තියෙන රසවත්කම ගැන කතා කරනකොට ඒ කියන්නේ මිමිච්ඡ සංකල්පවල තියෙන අදාළ භාවය. ඒකට මිනිස්සු කොච්චර උනන්දුද, විශේෂම අනුන්ගේව බලන්න කොච්චර උනන්දුද කියනවනම් බටහිර මානසික විද්‍යාව සම්පූර්ණයෙන්ම මෙතෙක් හදාලා තියෙන මිච්ඡා සංකප්ප විතරයි. ඒත් හඳුනගෙන තියෙනවා මේ මිනිස්සුන්ට අද මේ ලෝකයේ මෙච්චර මේ අනවශ්‍ය ප්‍රශ්න මතුවලා තියෙන්නේ අන ප්‍රමාණී ඉක්මවලා මේ කාම ආශාව නිසා. අනවශ්‍ය ප්‍රමාණයට රූප බලන්න තියෙන ආශාව නිසා. නැත්නම් සීමාව නොදැන රූප බැලීමේ ආශාව. සීමා නොදැන විවිධ ශබ්ද ඇසීමේ ආශාව. විවිධ ගඳ, විවිධ රස, විවිධ පහස, විවිධ කල්පනා ඇති කිරීමේ ආශාව. නමුත් මේ මිච්ඡා සංකප්ප හඳුනා ගත්තට මම මේ ගත්ත නිදර්ශනේ බටේර මානසික විද්‍යාවේ මේක සුව කිරීම සඳහා මේක ජීවන් කිරීම සඳහා විකල්පේ මොකද්ද කියලා බටේර මානසික විද්‍යාවේ නැහැ. මේ ළඟදී වාර්ෂික බටේර මානසික වෛද්‍යවරු, දොස්තරවරු ඒ ශිල්පීන් කොට දෙනෙක් ටිබෙට් රටේ ඉන්න ඒ දලයි ලාමතුමා හම්බ වෙලා තවත් බෞද්ධ ආචාර්යවරු එකතු වෙලා මේ ගැන කතා කරා. මේ කතා කරන්න ප්‍රධාන හේතුනේ ඔය මේ ලෝක බැංකුවට නැගිල්ලට බෝම්බ තිබ්බට පස්සේ ඒකෙදි ගණන් කරුව 5000 ගණක් විතර මරණයි කියලා සමහරු කියනටත් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මේ මිත්‍යා සංකල්පයක ප්‍රතිඵලයි. අන්තිමට ගිහිල්ලා දැන දැන දැක දැක සීල තාක්ෂණ යොදවලා මිනිසු බර ගාණක් සැලසුම් කළ මැරුවා. එතකොට මේ නරක සංකල්පනාවල තියෙන බලවත්කම මේ මෑතල යුගයේ මානව ඉතිහාසය වෙනස් කරන මට්ටමට සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි යෝග. ඊට පස්සේ මේ නාස්තික වූ සංකල්ප අපි මේව නතර කරන්න නම් මේක වල හදාරන්න ඕනේ. ඉතින් මේක ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙනවා. පෞද්ගලික මට්ටමේ සිද්ධ වෙනවා. ඒ නිසා බටහිර මානසික විද්‍යාඥයෝ දරාලම තුමන්ට යෝජනා කළ තුන සියලු සංකල්ප වැරදි කියලා. සංකල්පයක් තියෙන ඔක්කොම වැරදි කියලා. ඒකට මේ දලයිලම තුමා hina වෙලා කියනවා ඒවත් හිතුවට කමන්නේ මම දෙන්නම් සංකල්පයක් මේ ඒක ඕගොල්ලන්ගේ මැෂින් එකට දාලා බලන්න ඒක සියලු නාස්තිකද කියලා එයා කරුණාව ඉදිරිපත් කරන සංකල්පයක්. අවිහිංසාව ඉදිරිපත් කරනවා මේක සංකල්පයක් මේකේ තියෙන පුළුවන් නම් නරකක් හොයලා දෙන්නේ කියලා. අර විද්‍යාඥයෝ කවවම කවදාකවත් Tamange ජීවිතය හෝ බටහිර මානව විද්‍යාව තුළ යහ සංකල්පනා කියන එක දැකලත් නැහැ, අහලත් නැහැ, හිතලත් නැහැ. ඊට පස්සේ හොඳට මෛත්‍රී භාවනා කරන කෙනෙක් ඒ අර ස්කෑනර් එකට දාලා එයාගේ නිකුත් වෙන සෞඛ්‍ය සම්පන්න කම්පන වේග බැලුවට පස්සේ ඒ බලන නිරීක්ෂණය කරලා ඒක අර්ථකථනය දෙන විද්‍යාඥ බොහොම මධ්‍යස්ත ඒ වගේම විවෘත අදහසක් ඇතිගෙන මේ කියනවා මේ මැෂින් එකට හෝ බටසික බාහිර මානසික විද්‍යාවට ඉස්සල්ලාම වතාවට තමයිලු මේ යහ කල්පනාවක් කියන යහ හැඟීමකින් පරිශන කරපු පළවෙනි වතාව. කවදාකවත් මනසක එහෙම යහ කල්පනාවල් පිළිබඳව දේව නිර්මාණ වාදයේ හෝ බටහිර මානසික විද්‍යාවේ හෝ බටහිර සංකල්ප වල ඇත්තෙම නැහැ. ඒ නිසා පොදු මතයක හිටියා ඔක්කොම වැරදි කියලා. ඊට පස්සේ දලලාමතුමා ඒ කරුණා විදිහටපත් කරාට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් පරිශීලන කරලා බැලුවා යම් කිසි කෙනෙක්ගේ භාවනාවත් තුළින් කරුණාව ඇති කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ මනසේ විශේෂයෙන්ම මනස කියන වචෙන් රැඩිය අපි එතෙන්දී මොලේ කියන වචනේ පාවිච්චි කරොත් මොලේ ඇති වෙන විපර්යාස මොලේ ඇති වෙනස්කම් අමුතුම ಜಾති රසායනික ද්‍රව්‍ය නිකුත් වෙනවා අමුතුම ಜಾති කම්පන වේග ඇති කරනවා ඒ පුද්ගලයා විතරක් නෙමෙයි ළඟ පහළ ඉන්න කට්ටිය සුව කරනවා ඒක හොඳටම පෙන්වන්න පුළුවන් ගතියක් තිබුණා ඊට පස්සේ මේගොල්ලෝ සාමන්ත්‍රණය කරලා බැලුවා මේ ලෝක බැංකුවට හාන් විනාශ කරන කෙනෙක් වගේ අරගෙන ඒ කට්ටියගේ හිත යහ කල්පනාවට හරවන්න බලාපොරොත්තු තියන්න පුළුවන්ද කියලා බටහිර මානසික විද්‍යාව හැටියට හෝ දේව නිර්මාණවාදී හැටියට එයා උපදුනේ ඒකට නම් වෙනස් කරන්න බෑ. ඒක දෙයයන් ආසිකේ තීන්දුවක්. ඒක මේ ඒ මිනිස්සයා නරකයින නරකම තමයි. දලලම තුමා hinaවල කියනවා නෑ ඉතින් සමහර විටක වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඔප්පු කරලා පෙන්නවා සම්පූර්ණ නරකක් කරන්න ඇති වෙච්ච මිනිස්සෙක් වුණත් මේ මිච්ඡා සංකල්ප හරියට අඳුනගෙන සම්මා සංකප්ප දැම්මොත් මනුෂයාගේ මේ එක ජීවිතයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේකේ ਸਰබලදාරි දෙවි කෙනෙක් නැහැ කියලා. ඊට පස්සේ බටහිර මානසික විද්‍යාවට නැත්නම් ඔය බටහිර ආධ්‍යාත්මය ගැන සලකන ඇත්තන්ට මේ වගේ කරදර වෙන්න ඉස්සර වෙලා යහ කල්පනා පුරුදු කරලා තිබ්බොත් මේගොල්ලන්ගෙන් වෙන්න තියෙන මේ නරක අයින් කරලා ඒ වෙනට හොඳ පැත්තට ගන්න පුළුවන් බව සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ සාකච්ඡා සම්මන්ත්‍රණයේ පොතට නම තිබ්බේ train your mind and change your brain කියලා. හිත පුරුදු කෙරුවොත් භාවනා කළ පුරුදු කෙරුවොත් මොළේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා හිතුවේ මොළේ උප්පත්ති ගතිය ආරේ ගුණ නැරේ කියලා අපේ සිංහල කියවත් තියෙන කොහොමඩක්වත් වෙනස් කරන්න බෑ. ඒක දෙයයන්ාන්සේගේ මන අපේ අපිට නෑ දෙයයන් එහාට ගිය දෙවියන්ාන්සේ ඉක්මවලා ගිය ශක්තියක් දෙයියෝ මේ වැඩි කරපන් කිව්වොත් ඒක කරන එක විතරයි කියලා. නමුත් එහෙම වුණා නම් ඒකනම් தત્වේ අඟුලිමාලට කවදාකවත් ගොඩෙන්න වෙන්නේ නැහැ. එහෙම වුණා නම් කවදාකවත් අශෝක රජුරවඬ චණ්ඩාශෝක රජුරවඬ අශෝක වෙන්න වෙන්නේ ධර්මාශෝක වෙන්න වෙන්නේ නැහැ. සරුවචනාංශයේගේ ඉගැන්වීම මේ හුදු මිච්ඡා සංකල්ප විතරක් උගන්ලා මේ ඔළුව අවුල් කරගෙන ඉන්න මිනිස්සු තවුත් අවුල් කරන එක නෙවෙයි සංකල්පේ සරුවචනාංශ අවශ්‍යලා තියෙන මේ මිච්ඡා සංකල්ප ඉගෙන ගැනීම හරහා සම්මා සංකල්පයක තියෙන සාධනීය පැත්ත පෙන්වලා දීලා මනසට අලුතෙන් හිතන්න පටන් ගන්නවා. අලුතෙන් නව ජීවනයක් දීලා මම ඉතින් කොච්චර වැරදි වෙලා තිබ්බත් මම ඉතින් කොච්චර පෞසිද්ධ වෙලා තිබ්බත් මම ඉතින් කොච්චර එක එක රුචි අරුචිකම් පෞරුෂත්ව ලක්ෂණ දිනුලා තිබ්බත් ශාසනය ධර්මය සර්වචනාංශයේ ධම්මරත්නේ සංඝරත්නේ අලුතෙන් යාට අදහසක් දෙන්න කැමති. අලුතෙන් ජීවනයක් දෙන්න ලෑස්ති. ඒ සඳහා ඉදිරිපත් කරන මතවාදයට තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒකට කියන්නේ නෙකම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ කියන්නේ මේ කාමය කියන්නේ අල්ලව දාගෙන ඒකට ඇලෙන එකක්. ඒකට දානවා නෙකම සංකප්පය කියලා නික්මීම. අපි සාමාන්‍යයෙන් සරුවචනාංශික චරිත කියනකොට මහා බිනික්කමන කියලා ගීගේ ඇරයාම කියලා විශේෂ සංසිද්ධියක් පෙන්නනවා. දසෝදරාවට බබා හම්බෙච්ච දවසේ රෑ අයිතිකාරය පැනලා ගිහින්. ඉතින් මිනිසුන්ට හරියට කේන්ති යනවා. ගෙදර මහමිනියා පැනලා ගියාම හරියනවද මේ ගෑනිට ළමයි හම්බෙච්ච දවසේ කියලා. හරියට අන්‍ය ආගම්කාරයෝ දොස් කියනවා මේ බුදුහාමුදුරුවෝ මෛත්‍රිය කරුණාව කොහෙද තියෙන්නේ කියලා. මේ මම ওই නිල්ලඹ ඉන්න කාලේ ඒකට එකතු වෙනා මේ වගේ ශාලාවක 200 300ක් විතර ඒගොල්ලෝ දවස් 3ක් විතර මේ කඳ උරක් පවත්නවා මේ සද්ධාම් මිතුරු සමුළුව කියලා. මම මේකේ නෑ මම මේ හිතානේ බලාගෙන හිටපු නිසා මාත් සම්බන්ධ වුණා. හරි ෂෝක් මහත් එක්කම හැමදාම මේ කම්පහ ඉඳලා එයා දැන් ඔක්කොම කැම්බ බීම දෙන්නේ පහසුකම් සපයන්නේ හරි බොහෝමත්ම මේ මේ සම්මිති සමාගම් වල දක්ෂයි. ඉතින් මම එක්ක කතා කරලා කියනවා මේ එච්චරම භාවනාවට එන්න බැහැ නෑ. එයා කියනවා මේ මට මේ ගැඹුරු උනත් ධර්මයේ හදාරන්න හරි ආශාවක් තියෙන ඔක්කොම කරනවලු. මොකද මට කවදාකවත් හිතා ගන්න බැරිලු මේ බුදුහාමුදුරුවෝ මේ gederin පැනලා ගියකට අනුකම්පා කරන්නේ. තාමත් බැරිලු. අබිනිෂ්ක්‍මණය කරනවා කියන එක මට තාම හිතා ගන්නත් බැරිලු මං අනුකම්පාවක් දෙන්නෙත් නැහැ. මෙච්චර වගකිය යුතු රාජකාරියක් කළ යුතු මිනිස්සේ ගෙදර ගෑනට බබා හම්බෙච්ච දාද මිනිහා පැනලා ගියා. ඉතින් ඒක නිසා ඒකේ පෙන්වන්න හදන්නේ ඒ වගේ උග්‍ර තැනකදී වුණත් අතහැරීම කරන්න පුළුවන් නම් අතහැර තැහැ. අපිට ඉතින් එහෙම නෙවෙයි. එහෙමනම් ඉතින් පළවෙනි බබා හම්බෙලා දෙවෙනි බබා හම්බෙන්න ඉන්නකොට පණිලා යන්න පුළුවන් මේක. ඊට පස්සේ දෙවෙනි බබා හම්බෙච්චා. ඉතින් පටාචාරට ඔය දෙල්ලම කරන්න කියලා තමයි දෙන්නම නැතුනේ. මොකද පළවෙනි බබා හම්බෙච්චාම පටාචාර කිව්වා ගෙදර යන්න කියලා. ඒ මනුස්සයා කිව්වා ගෙදර ගියොත් අඩදබර මොකද ගෙදර ඉන්න කොළ සීටුදුව උසගෙන ගිය වැඩකාරයානේ. නැත්නම් අද බැන්දේ. ඊමංශ කැමති නැහැ සීටු ගෙදරට යන්න. පටචාරව කිව්වේ එහෙම නෙවෙයි දැන් දඩුබඩ දකින්නකොට අම්මලා අනුකම්පා කරනවා යන්. අනුමනසට යන්න රල්ලිත් නැහැ යන්නත් පැකිලන කොහොම කොහම හරි කරලා බලනකොට මගදී ළමයා හම්බුණා. ඊට දෙක දෙවෙනි ළමයාට යන් කිව්වා. දෙවෙනි ළමයාත් මගදී හම්බුණා. නමුත් චරවචනාන්තේ පෙන්වන නෑ කරන්න ඕන නම් කරතයි. නමුත් ඒක මං හිතනවා මේ ගිහි පිරිසකට බණ කියනකොට මේක ටිකක් ලා කරලා කියන්න ඕන ටිකක්. දියාරු කරලා කියන්න ඕනේ මොකද ඕගොල්ලෝ හරි ආසයි ඔය ගිහිකමත් රැකගෙන ඕක බදාගෙන නිවන් දකින්න. හැම වෙලාවෙම අහන්නේ අනේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ ගිහි ගෙදර ඉඳලා නිවන් දකින්නේ. ගිහි ගෙදර අතාරින්න එක තමයි පළවෙනිම බරපතලම ප්‍රශ්නේ. නිවන් දැක්කත් අතාරින්න බෑ. ඉතින් ඒ නිසා මේ සම්මා සංකල්ප මිත්‍යා සංකල්ප ගැන කතා කරනකොට ඉතින් මම පැවිද්දෙක් නිසා මට පොඩ්ඩක් මම ඉස්සරහින් ඉන්නවා මොකද අතහැරලා වගේ පේන්න තියෙනවා දැන්. ඉතින් ඒ නිසා මේක කැමරෙන් සලකා බලන්න වෙනවා. ඉතින් ඒක ගරුබෙන් සපලා බලනකොට මම කතාව කෙටි කිරීම සඳහා කියන්න තියෙන්නේ මේක කවුරුත් එක්ක කතා කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තනියම කරන ඕන වෙලාවක කරතයි. කවදාවත් කතා කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඒක කරන්න පුළුවන් කෙනාට ඒක කිරීමට විශාල ප්‍රයත්නයක් අවශ්‍යයි. මේ යන ගමන අපිට සුගතියක් යහ දෙයක් වෙයිද එනතන් අපි පුරුදු පරිදි සංසාරේ කකා කකා වට වටවලල්ලේ යන ගමනක් යයිද කියලා බැලුවොත් එයාට කාටවත් උත්තර බඳ බඳ ඉන්න වෙන්නේ ඒ අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් ඒ නික්මීම කරන්න වෙනවා. මේ නික්මීම කියලා කියන්නේ කන්තකස්සය උඩ නැගලා චන්න පිටිපස්සේ ළඟන නිරංජනකගෙන් පණින එක නෙවෙයි. ඒකට කියන්නේ කාය විවේකී කියලා. කාය විවේකන මගේ කය ජනයාගේ වෙන් කරලා කැලේකට ගෙනියනවා. නමුත් ඒක පටන් ගත්තට ඊට පස්සේ තියෙන චිත්ත විවේක උපදි විවේක කියලා ප්‍රධාන විවේක දෙකක් මේ කැලේකට ආවට පස්සේ විවේකයක් ලැබුණාට පස්සේ ඒක තැනක විවේක වෙලා හිත සමතයකටපත් කරගන්න පුළුවන්ද කියන එක. ඒක විශේෂයෙන්ම මේ වගේ වැඩමුළු වලට එන අලුතින් එන අයට හොඳට තේරෙනවා කොච්චර සැලසුම් කරලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා දවස් 7-8ක් ගත කරත් කොච්චර අමාරුද හිත තැම්පත් කරනවා. ඒක වෙනමම රාජකාරියක්. ඉතින් ඒක කවදාකවත් කාටවත් අත්දකින්න හම්බ වෙන්නේ නැහැ. අත්විඳින්න හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ తాවකාලිකවත් අයින් උනේ නැත්තම්. මොකද ගෙවල් දොරවල් කියලා කියන්නේ කවදාකවත් ඉවරයක් ඇති තැනක් නෙමෙයි. ඒ නිසා කාට හරි අවස්ථාවක් ලැබුණොත් කායි විවිකේ ලබා ගන්නද తాවකාලිකව හරි ඉතින් උපදි විවිකේට ලනකොට සම්පූර්ණ වෙනස් ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඉතින් එතකොට මේ කායි විවිකේ ලබා ගැනීමට ගන්න ප්‍රයත්නයක් තියෙනවනේ. දානි ශීලොම දෙන අතිකාල සේවාවල් කරමින් පිටරට යමින් සල්ලි හම්බ කරන වෙලාවේ Taman පැත්තකටලා කැලීකට යනවා කියුවා. විශාල වෑයම. ඊට පස්සේ කැලේකට ගිහිල්ලා හම්බෙච්ච විවිකේ තුල පරියංක භාවනාවක සම්විවික සක්මන් භාවනාවක යෙදිලා ඒකේ විවිකේ බුද්ධි විඳිනවයි කියන එක චිත්ත විවිකේ කියන එකට හාත්පසින් වෙනස්. ඊට පස්සේ මේ චිත්ත විවිකේ හරහා අපිට නොදැනෙන හිත යට තියෙන අනුසය කියලා ධර්ම කොටසක් එහෙම නැත්නම් වංචනික ධර්ම කොටසක් ඒක වෙණී හිටිනවා අපිට මිත්‍ර ස්වරූපයෙන් නමුත් ඒක තනිවාර්යම මිත්‍ර ප්‍රතිරූපකේ. මේකෙන් තමයි අපි සංසාරයෙන් සංසාරයට ගෙනියන්නේ. ඒ නිසා හොඳ චිත්ත විවේකයෙන් යුක්තව අඩීය ක්‍රියාත්මක නෙවේ අනුසේ කෙලෙස් දිහා බලනවා කියන එක බලලා එවුවා ඒ කේල් ගෙඩියක පොත්ත ගලවලා දානවා වගේ ගලවලා දානවයි කියන එක මනුෂ්‍ය ජීවිතයේ තියෙන තියෙන උත්කෘෂ්ඨම සේවය. තමන්ට තමන් කරන උත්කෘෂ්ඨම සේවය. ඒකට කියන උපදි විවේකී කියලා. උපදීන්ගෙන් වෙන් වීම. ඒක සාමාන්‍යයෙන් හරි අමාරුයි බණකදී කියලා දෙන්න. ඒ වගේම විස්තර කරන්න මොකද ඒ තරම එක ගැඹුරු නිසා. නමුත් එකක් මම කියනවා මේ මාතෘකාන් එහාට යන්න ඉස්සලා මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂීත්වය අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාට වඩා. අනිත් සියලු ශාස්ත්‍රුන් වහන්සේලා ගීගී අතහැරීම කතා කරලා තියෙනවා. අනිත් සියලු ශාස්ත්‍රුන් වහන්සේලා සමානට මේ චිත්ත විවේකයක් කතා කරලා තියෙනවා. කිසි කෙනෙකුට මේ උපදි විවේකයේ කියන ආශයානුසය ධර්මයන්ගෙන් වෙන්වීම මිනිසෙකුට කළ හැකිද කියන සැකේ පව ඇති වුණා. ඒ නිසා සර්වචන් වහන්සේගේ අවසාන භවයේදී පවා ඒ කෞද්‍රකාරාම පුත්‍ර ආලකාරාම හම්බ වෙලා උපදි විවේක චිත්ත විවේකේ ලබාගෙන ඒ සියලු දෙනා තමන්ගේ හොඳම ශිෂ්‍යයා වශයෙන් නතර කරලා ඉන්න කියද්දිත් කිව්වා කිං කුසල ගවේෂී කියලා එළියට බැස්සේ මේ කාය විවේක චිත්ත විවේක මදි නිසායි උපදි විවේකේ අවශ්‍ය නිසා. ඉතින් එතකොට තාම ගැඹුරු නික්මීමක් සිද්ධ වෙනවා. Taman ලබාගත්ත ඒ සියලු සමත ක්‍රම අම ඉක්මවලා විපස්සනා වරහා ආශයන්සු පිළිබඳ ආબોධ කරලා මනුස්ස ජීවිතයේ තියෙන අඩියම තියෙන ගැටේ දැක ගන්න. අන්න ඒ සඳහා ගන්න ප්‍රයත්නය ඒ සඳහා ගන්න වෑයමට ඇත්තටම උපදෙස් දෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. තරුවචනාංශයට හිතීම නැහැ. නමුත් ඊට පස්සේ සරුවචනහන්සේ ඒ පැත්තට යන වීරෝදාර ශාක්‍ය පුත්‍රයන්ට සහ ශාක්‍ය දුහිතෘන්ට මේක ලියලා තියෙනවා. උඹලට ඉස්සල්ලාම කාය විවේකී ඇති කරගන්න වෙනවා. ඊට පස්සේ එතන පුරුදු කරන ටික ටික චිත්ත විවේකී ඇති කරගන්න වෙනවා. ඒක පිළිබඳ සාමාන්‍ය ලෝකයේ විශේෂ දැනුම තියෙනවා. මම දෙන සුවිශේෂී ඒ විශේෂත්වය තමයි මේ උපදි විවේක පිළිබඳව පාඩම ඒ ශාරතික ඉක්මන් ටිකමට සම්පූර්ණ කරලා මේක සුදුසුෙක් වෙන්න ඊට පස්සේ අපිට උපදිවේග ලබා ගැනීමෙන් අර කියන නෙක්ඛම්ම සංකල්පය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් ඒකත් අර නෙක්ඛම්ම සංකල්පය කියන්නේ අර එක පියවරක් නෙවෙයි පියවර රහසක් තියෙනවා. මේ සෑම පියවරකදීම Tamanට සූරේක් වෙලා නැදී Tamanට වීරේක් වෙලා නැදී Taman දිහිරේක් බවට පත් වෙනවා. ඒ දීරත්වයේ සඳහා ඒ පාරේ ගිය කෙනෙක්ගෙන් මිස ඒ පාර උත්සාහ නොකරපු උත්සාහ කළ පරිදිච්ච කෙනෙක්ගෙන් කැළම උත්සාහ ආදර්ශයක් ලබා ගන්න බෑ. ඒ සඳහා යම් කෙනෙකුට ඒ සූරකම, වීරකම, දීරකම තියෙනවා නම් ඒ පුද්ගලයා ස්ත්‍රී පුරුෂ කියලා කිසිම වෙනසක් නැත්තේ නෑ. ඒ මාචා බෞද්ධ බෞද්ධ කියලා කිසි වෙනසක් නැත්තේ නෑ. මනුස්සකම තියෙනවා නම් තේරෙනවා නම් මේ සංසාර ජීවත් වෙනකොට අපි මිච්ඡා සංකල්ප වල ගත කරලා දැන් සම්මා සංකල්ප වලට යන්න ඕනේ. ඒකට ਸਰබලධාරි දෙයියන් උදව් කරන්නේත් නැහැ. ওই කියන 33 කෝටියක් කියන දෙයියෝ උදව් කරන්නේත් නැහැ. මොලයක් එක්කත් උදව් කරන්නේ. ඔක්කොමලා කරන්නේ අපස්සට අදින එක තමයි. ඒ ඔක්කොම තියෙද්දි මේ ගමන යනවායි කිව්වහම ඒකට අවශ්‍ය වෑයමට සරුවචනස කියනවා සම්මා වායාම කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් Taman ළඟ තියෙන වැරදි කල්පනා වැරදි සිතුම් පැතුම් හඳුනාගෙන මේ සිතුම් පැතුම් තියාගෙන මම කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර ලාභ සත්කාර හම්බ කරත් කොච්චර නිරතර හම්බ කරත් කවදාකවත් මගේ හිත සුව පිළිත හිටින්නේ නැහැ. ඒ නිසා මට මේ හම්බෙච්ච ප්‍රස්තාවය මේ මුදලෙන් මේ වෙලාවෙන් මම මේ මිච්ඡා සංකල්පය හඳුනාගෙන ඒක අයින් කරන්න ඕනේ රත්තරන් වාජනයක රත්තරන් ආභරණයක පිට බැඳිලා තියෙන කච්චලවා. පිට වැඳිලා තියෙන මලකඩ වගේ. නැත්තම් රත්තරනේ ලස්සන නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ තමන් ළඟ තියෙන වැරදි කල්පනා එහෙම නැත්නම් වැරදි සිතුම් පැතුම් හඳුනාගෙන ඒක කාටවත් අයින් කරන්න බෑ. තමන්මයි අඳුර ගන්න ඕනේ. තමන්මයි අයින් මේ අඳුර ගන්නත් උන අයින් කරන්නත් ඕනේ කියලා ගන්න බෑයමක් තියෙනවනේ. ඒකට කියනවා වැරදි කල්පනා සිතුම් පැතුම් නැති කර ගැනීම සඳහා ඇති බයම එදාට විතරයි ඒ කෙනාට හොඳ හිතුම් පැතුම් පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නිසා අපිට කියන්න පුළුවන් බටහිර ලෝකේ තාමත් ඉන්නේ ඒගොල්ලෝ ගත්ත වැරදි සංකල්ප ටික වැරදි බව තේරුම් ගැනීමේ පළවෙනි මොන්ටිසෝරි පන්තිය. ඊටදී හරි වෙනසක් තියෙනවා ආසියාකරය. ආසියාකරය දන්නවා වැරදි සංකල්පනා වගේ උත් අපි ළඟ තියෙනවා. සමහරු ඒක නැති කිරීමට දැනටමත් ප්‍රයත්න ගන්නවා. ඒ අතරමැද යහ කල්පනා කියලා જાතියක් තියෙනවා. ඒක වඩන්න ඕන. ඒකට කියන භාවනා කරනවා කියලා. ඒක අපි කරන්න ඕන කියන කතාව බටහිරට ගිහිලා තව අවුරුදු 40ක්වත් නැහැ. බටහිර ලෝකෙට ඒක සාමාන්‍ය මට්ටමක ගිහිලා අවුරුදු 40ක්වත් නැහැ. ඒ නිසා එහි තාම ලදරුවෙක් වාගේ මේ මිච්ඡා සංකල්ප දුරු කිරීමේ යෙදිලා ඉන්නවා. සම්මා සංකල්ප බිහි කිරීමේ පැත්තේදී ඊ타ත්ම තනුක ප්‍රයත්නයක් අරගෙන තියෙනවා. එතින් බලනකොට මේ ආශය කර ඉපදීම ලොකු ලොකු වරයක් ලොකු වරප්‍රසාදයක්. අන්නේ වරප්‍රසාදේ වෙන්නේ මේ වැඩේ හරියට කෙරුවොත්. අන්නේ සඳහා ගන්න වෑයමට දරුවචනන්සේ සඳහන් කරන්නේ සම්මා වායාම. යහ වෑයම. පුලුල් වෑයමක්. ඉතින් මේ වෑයමත් අපි සල්ලි හම්බ කරන්න කරන වෑයමත්, නිලතල් ලබා ගැනීමට කරන වෑයමත්, ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ කරන්න වෑයමත්, අනුව බලනකොට දෙක සමානද, දෙක වෙනස්ද කියලා ගත්තොත් සමානකම් වගේකුත් තියෙනවා. කිසි කෙනෙකුට නිකන් හිටියට බත් හම්බ වෙන්නේ නැහැ. අත එල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි කීර්ති නාමයක් උපයන්න නිලයක් තලයක් ලබන්න මහන්සි වෙන්න ඕන. නමුත් මේ සේරම දේවල් ලෞකිකයි කියලා බුදුජානකසේ සඳහන් කරනවා. ඒව කරන ගමන් ඒ ලෝකෝත්තර පැත්තට ආධ්‍යාත්මික පැත්තට කෙනෙක් යොමු වෙනවා නම් ඉතින් ඒක මහා පුදුමාකාර සංසාරේට ජීවිතේට බලපාන වෙනසක්. ඊට පස්සේ මේ පුද්ගලයා හැබැයි අර ලෞකික සියලු සියලු දේවල් නම් ලබන්න බෑ. යම් ප්‍රමාණයකට සාමාන්‍ය මට්ටමින් ඉහළට ගියාට පස්සේ ඒ පුද්ගලයා මේ ආධ්‍යාත්මිකවට ආවට පස්සේ ඒ බලපුලුවන් කාර්කම් ඒ නිලතලයේ හැකියාවල් සත්ත පහකට මේකේ වැඩන්නේ ආයේ බබෙක් වගේ පටන් ගන්නවා. ආයේ ආදුනිකෙක් වගේ පටන් ගන්නවා. ඉතින් ඒක හරි අමාරුයි යමක් කමක් ඇති කෙනෙකුට නැති බැරි කෙනෙක් වගේ ඉන්න හිත දෙන්නේ. ලැබුවපු කෙනාට හරි අමාරුයි. ඉතින් ඒ නිසා ලැබුවපු කෙනා වාසියකුත් තියෙනවා. ඒකම අවාසියටත් හිතෙනවා. ඉතින් ඒ නිසා මේ සම්මා වායාමයට එනකොට අපේ සාසනය පැත්තෙන් බලනකොට බොහෝම නියතමානීව බුදුන්ට යමක් තේරෙනවා මට තේරෙන්නේ නැහැ. ධර්මයේ යමක් තියෙනවා අපි ඉගෙනගත්ත දේවල් වලින් ඇති වැඩක් නැහැ. සංඝයාට යමක් තේරිලා මේ වැඩ කරන්නේ අපි තාමත් මේ gedara දොරවල් ඉඳලා අනන එකයි කරන්නේ. සීලයක වටිනාකමක් තියෙනවා දුස්සීලක මේ වැඩක් නැහැ කියලා ඒකට යෙදෙනකොට අපි පුළුවන් තරම් නිහතමානීව යටහත් පහත් වෙන්න ඕන. අන්න ඕක ගිහියන්ගේ හරි අඩුයි. ගියහරු මාන්නක්කාරයි. ගියහරි ආශාවෙන් පීඩිත වෙලා ඉන්නේ. ඒ වගේම කවුරුත් කියන දයක් අහන්න ලැස්ති නැහැ. ඉතින් අන්නෙවැනි තත්වයකදී සරුවචනාංශ මේ පණිවිඩය දෙනකොට දුන්නාංශගේ නෛර්යානික පරිවිඩය දෙනකොට තේරෙන පහසු සහැල්ලු ටික ගත්තට ගැඹුර ගන්නේ නැහැ. ඒ කාගෙත් හැටි. නමුත් කරගෙන කරගෙන යනකොට අර සෑහළු තැන ඉඳගෙන ගැඹුරින් ගැඹුරට යනවා. ඒ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ ඒ සහ යහ වෑයමට යෙදෙනවා. මෙන්න මේ යහ වෑයම නැත්නම් යහපත් විදියට තමන්ගේ ජීවිතය ආධ්‍යාත්මයට යොමු කරන වෙලාවේදී නික්මීම සඳහා ද්වේෂ නොකර කරුණාමෛත්‍රී වැඩිම සඳහා ගන්න මේ ප්‍රයත්නය සද්ධාවෙන්ම පමණක් කළ හැකි කියලා සමහර හිතනවා ඒ ශ්‍රද්ධාවෙන් සෑහෙන දුරට යන්න පුළුවන්. නමුත් ඉච්ඡිත සාර දුර ගමනක් යන්න බෑ. මොකද ශ්‍රද්ධාව ලදලද දෙය අදහන ගතියක් තියෙනවා. ඒ නිසා කවුරු මොන බොරුවක් කිව්වත් ඒක දිගේ කන. දැන් අවුරුදු 30 40ක විතර භාවනා ලෝකේ ලංකාවේ බැලුවොත් බුදුමාකාර දුර්මත රාශියක් රජ කරනවා. ඒ දුර්මත වලට අහුවෙලා තියෙන හොඳ උගත්තු. හොඳ වැදගත්කත් හොඳ ලොක්කෝ. අහුවෙලා ඉවරලා මේ අන්‍යාගමික මිත්‍යා දෘෂ්ටිකයන් කියන්නේ නැති වචන පවා කියමින් විශාල සාසන බාරදාරකාරී වැඩ කරන්න පටන් අර ගන්නවා. ඉතින් යත්තන්ට වෙලා තියෙන අර ප්‍රඥාව පාගගෙන ශ්‍රද්ධාව වැඩි කරගෙන. නරක මිනිසු නෙවෙයි. කවදාකවත් නරක මිනිසු නෙවෙයි. නමුත් ඒ බල්ලා වලිගේ පා අල්ලන්න කැරකෙනවා වගේ කැරකෙන්න පටන් අරගත්තොත් ගමනක් නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව යම් තුනකට හොඳයි. ඒකට වීර්ය ගැන අපි කතා කරා. ඒ වීර්ය ඕනකට වැඩි වැඩි වුණොත් තමයි ළඟ තියෙන සමාධිය කැඩෙනවා. වීර්ය අඩු වුණොත් නිින්දට වැටෙනවා. ඒ නිසා වීර්ය හරි නිකන් පොලොස් සම්බලකට දුරුමිරිස් වල පදම වගේ හරි ගානට මාත්‍රාවක් තියෙනවා. මේ මාත්‍රාව එහෙම වෙච්ච ගමන් යෝග ජීවිතේ හැලැප් වෙනවා. ඊට පස්සේ අපිට හම්බෙන්නේ මේ සතිය තමයි හරියටම කෙනෙකුට ඒ වීර්ය පිළිබඳව සමබර භාවය, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර සමබර භාවයේ ඇති කර දීමට පෙරගමන් කරුවේ. ඒ නිසා සරුවචනසේ සඳහන් කරන යම් කිසි කෙනෙක් සතියෙන් යුක්තව සතියෙන් කියන්නේ එලඹ සිටි සිහියෙන් යුක්තව එහෙම නැත්නම් අප්‍රමාදීව තමයි ළඟ තියෙන වැරදි සංකල්පනා වැරදි සංකල්ප වශයෙන් තේරුම් ගන්න උත්සාහ ගන්නවා නම් ඊට පස්සේ හම්බෙන ඉඩකඩ තුල යහ කල්පනා යහ සිතුම් පැතුම් ස්ථාවර කර ගැනීමට එළඹ සිටිනවා නම් අප්‍රමාද වෙනවා නම් එයාට කියනවා එයා ළඟ තියෙනවා සම්මා සතිය කියලා. ඉතින් මේ සම්මා සංකප්පය කියන කොඩිය නැගිටවල හිටවඬ තුන් පැත්තට නූල් තුනක් ඇදලා බැඳා වගේ ਸਰුවචනාංශේ සඳහන් කරනවා ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපටි දහවಂತಿ අනුපරිවත්තಂತಿ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති කණුවක් උඩට ඉස්සර පස්සේ තුන් පැත්තට හිටවඬ කුඤ්ඤ තුනක් ගහලා ලනු බඳිනා වගේ සම්මා දිට්ඨිය සම්මා වායාමය සම්මා සතියක් කියන යහ දැක්ම යහ ප්‍රයත්නේ සහ යහ අප්‍රමාදය තුනම අවශ්‍ය වෙනවා. ඉතින් භාවනා කරන කෙනෙකුගේ පැත්තෙම අරගෙන බැලුවොත් අපි භාවනා කරනවා කියලා මොකද්ද කරන්න ඕනේ? භාවනා කරනකොට මොකේද හිත එල්ල කරන්න ඕන? මානසිකාරය යොදවන්න ඕන කියන එක කවදාකවත් එක පාඩමකින් එක වාක්‍යයකින් එක රැයකට ඉගෙන ගන්න බෑ. ඒක කරමින් කරමින් කරමින් කරමින් තමයි කර්මක්‍රමයෙන් තමයි අනු අනු පූර්ව ප්‍රතිපදාවෙන් තමයි තේරුම් ගන්න ඕන. ඉතින් මේ තේරුම් ගන්නකොට යම් මට්ටමකට ආවට පස්සේ යම් යම් කැපකිරීම කරලා අවිල භාවනා කරලා අපි හිතමු ඉඳගෙන ඉන්නකොට මේ ආස්වාස් ප්‍රස්වාසය අහුවෙන්න පටන් අරගත්තා. එහෙම නැත්නම් සක්මන් කරනකොට තමන්ට පාය තියෙන තියෙන වෙලාවේ යම් ප්‍රමාණික වැටහීමෙන් පටන් අරගත්තා කියලා මේ භාවනා යන්තම් මුල් බැහැගත්තයි කියලා හිතමු. අන්නේ මුල් බැහැගත්තට පස්සේ දිගින් දිගටම දිගින් දිගටම මේ ප්‍රයත්නය, ඒ සතිය කොහොමද දියුණු කරන්නේ කියන එක අද ලෝකේ තියෙන මොනම විශයකටත් වැඩිය ඉතාමත්ම සූක්ෂමයි. ඊට විශාල ඥානයක් අවශ්‍යයි. ඒ නිසා මේක ප්‍රඥාවන්තයින්ට මිස අනික් කෙනෙකුට අල්ලන්න බෑ. වීර්යවන්තයෙකුට මිස වෙන කෙනෙකුට අල්ලන්න බෑ. අප්‍රමාදී කෙනෙකුට මිස කුසීචාට ප්‍රමාදී කෙනාට අල්ලන්න බෑ. ඒ නිසා අපි නිතරම භාවනා කරන ගමන් ඒ පැත්ත ඒ කියන්නේ මේකට අවශ්‍ය දැනුම සාකච්ඡා කරමින් කමඨාන් සුද්ධ කරමින් ඉදිරියට යනකොට තමයි දහහක් විතර උත්සාහ කළොත් හතරපස් දිනක ඉස්සරහට යන්නේ. ඒක නිසා මේක නිකාර ග්‍රීස් ගහේ නගින සෙල්ලම තමයි තියෙන්නේ. ඔක්කොම දඟලුවට එක මිනිහයි තමයි කොඩිය ගන්නේ. අනිත් ඔක්කොම ඇඟේ ග්‍රීස් ගෑවෙනවා අනිත් ඔක්කොම බිම් වැටුණට අන්තිමට දිනන්නේ එක්කෙනෙක් වගේ තමයි. නමුත් ඉතින් අපිට ඒකේ තියෙන හොඳ පැත්ත කීයට ඇගේ මේ අවුරුදු 2600 මේ අපි මේ ශාසනය අරගෙන අවිලා තියෙන මේ ක්‍රමයට. නිසා භාවනාවට බැලෙන බොහෝ දෙනා අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ අසාර්ථක නෙවෙයි, ඒ පදනම සකස් කරනකොට සෑහෙන්න පහත වැටීම් සිදු වෙනවා. අන්නේම නොවීම සඳහා ඔක්කොටම හරියවෙ නැතත් අවදාළ උපදේශ ටිකක් අදාළ ආප්තෝපදේශ ටිකක් මේ සරුවචනාංශගේ පාඩය හරහා අපි ඉදිරිපත් කළොත් ඒ වගේම අපි ධර්ම සාකච්ඡා වේලාවල පස්සේ දා ප්‍රශ්න කීපයක් තියෙනවා ඒවටත් උත්තර පිණිස අපි ඊයේ දක්වාම ගෙනාපු මේ භාවනා වැඩපිළිවෙල දියුණු තියුණු කිරීමේ ඉන්ද්‍රයන් දියුණු තියුණු කිරීමේ වැඩපිළිවෙලට අපි හිතියොදලා බැලුවොත් අපිට යම් වෙලාවක යම් කිසි කෙනෙකුට පටලව වාඩි වෙලා ඒක විනාඩි 5ක් 10ක් නිසල්මනේ මේ ඉන්නා ඉරියව්වේ පහසුව දැක පුළුවන් දැක බලා ගන්න පුළුවන්කමක් ලැබුණා නම් ඒක විශාල ජයග්‍රහණයක්. මොකද ඉඳගත්ක මං අපේ හිතට නිකන් වැවක ඉවුර කඩලා ගියා වගේ දෝරේ ගලන්න පටන් අර ගන්නවා හිතවිලි. දෝරේ ගලන්න පටන් අර ගන්නවා බාහිරේ සද්ද ඇවිල්ලා කරදර කරනවා. ඒකම ඇඟෙන් හැම පැත්තෙම කඩි කන්නා වගේ කූඹි කන්නා වගේ ගායෙන් අලියන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හරි අමාරුයි එක තැනක විනාඩි 5ක් 10ක් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඉරියව් මාරු කිරීම හරහා තමයි මේක එදින්දා ජීවිතේ වසංගන්නේ. ඒ නිසා සරුවත් යන සඳහන් කර තියෙනවා දුක්ඛ සත්‍ය වසංගන්නේ ඉරියව් මාරු කිරීමෙන් කියලා. එකම ඉරියව්වක වැඩි වෙලා හිටියනම් දුක්ඛ සත්‍ය ආවෝද වෙනවා පළවෙනි ආර්ය සත්‍ය ආවෝද වෙනවා. අපි හිතන්නේ ඒක දුප්පත්කමක් කියලා. අපිට අනේක නැති බැරි කමක් කියලා. ඒ නිසා අපි එකම ඉරියව්වක ඉනකොට වේදනාව වෙනකොට පැන්ඩෝල් ගන්නවා. ඒකල කියන මේ දුක්ඛ සත්‍ය ආબોධ කරන්න භාවනා කරනවා කියන්නේ. ඊට පස්සේ සිද්ධාලේප ගන්නවා. ඇයි මේකක් කුම්පි පුරුන් නැති කරන්නේ? ඒකල මොකටද මේ භාවනා කරන්නේ? මේ ආර්ය සත්‍ය වෙන දුක්ඛ ආර්ය සත්‍ය ආબોධ කරන්නයි මේ දඟලන්නේ. ඉතින් මේ මුල් මුල් කාලේ මේ යෝගාවචරය කරන වැඩ උඩ ඉඳලා බලනකොට හරියට පොඩි ධර්මයේ පොඩි දරුවෝ ගොම්පලෝක ඉඳන කක්ක කරන කක්ක අත ගගා සෙල්ලම් කරනවා වගේ ඊට පස්සේ අම්මට හිතන ඉතින් පුළුවන් ඔය කාලේ විතර නිකන් කාපන් කියලා නිකන් ඉන්න. ලොකු උනාට පස්සේ වැඩි කරන්න බෑනේ. ඒක තමයි භාවනා පටන් අරගත්ත පස්සේ දෑයන කක්ක ගොඩක් අත ගන්නවා. දෑයන චූ ගොඩක් කනවා. අනගෙන ගාගෙන හැමතැනම පොඩි උන් දිහා අනිත් කට්ටිය දිහා බලනකොට අපි වාට කියන්නේ හුරතල් කියලා. භාවනා ජීවිතෙත් මේ වගේ පටන් ගන්නකොට බුදුමාකාර විදියට මේ වැඩේට මේ එක තැනක හිත කය පවත්තන්න එක එක පිරිසක් එක්ක එක වහලයක් ඇද ඉන්න මේ தත්ත්වේ ඉන්න බුද්ධම කැපකිරීමක් කරනවා. මේ කැපකිරීම හරහා ගිහිල්ලා තමයි යම් කිසි කෙනෙකුට මේ ඉඳගෙන ඉන්නකොට හුස්ම වැටෙනවා, පිම්බීම හැකිලිම වැටෙනවා. ඒක දිහා බලහින්න පුළුවන් தත්ත්වෙට එන්නේ. මේක කවදාකවත් ওই තියෙන සුපර් මාකට් එකකින් ගන්න බෑ. මේ අත්දැකීම කොහොමඩක්වත් ගන්න බෑ. මේ අත්දැකීම Taman විසින්ම අනිවාර්යයෙන්ම කරලා ගන්න ඕනේ. ඉතින් එහෙම කරලා ගත්ත සුළු පිරිසක් ඉන්න නිසා මම හිතනවා මම ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මම අවුරුදු 88 පැවිදිලා 92 92 නෙවෙයි 2096 විතර වෙනකන් මම හිතුවා මේක කාටවත් මේක කරන්න බැරි දෙයක් නිසා මේක කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ තරම්ම මේක දුෂ්කරයි. නමුත් විශාල ආරාධනාවක් ආවා. එක ස්වාමීන් වහන්සේ නමක් බැරිද අපිට කොළඹට ගෙනියලා කොළඹදී මේ මීටරකට එන්න බැරි පිරිසකට බණ ටිකක් කියන්නේ. ඉතින් ඊටාම පැකිලිමේ යුක්තෝ ගිහිල්ලා බණ කියන්න පටන් ගත්තට පස්සේ මම දැක්කා මං හිතුවට වැඩි පිරිසක් මේක අල්ලලා තියෙනවා කියලා. ඒක තැනක වාඩි වෙන්න ප්‍රයත්න අරගෙන තියෙනවා. ප්‍රයත්න අරගෙන ඊට පස්සේ කමට අහනකොත් මතු කරගෙන තියෙනවා. ඉතින් මං ඇවිල්ලා ලොකු ස්වාමීන් කිව්වා ස්වාමීන් වහන්සේ මං හිතුවේ නෑ මේ ගෙවල් දොරවල ඉන්න මේ කුසි අම්මලා මම තමයි දහසකුත් වැඩ කරන මේ පිළිසෙට ඒක තැනක ඉඳගෙන ඉන්න පුළුවන්කමක් තියෙයි කියලා. නමුත් භාවනා කරන එක පැය හිටියා. ඊට පස්සේ හරි උනන්දුවක් ඇති වෙනවා කවුරු හරි මේ උත්සාහ කරන නම් ඒක ඉතින් ලොකු වීරියක්නේ. අන්නේම යම් කිසි කෙනෙකුට ආස්වාද ප්‍රසවාසයේ මතු උණයි කියලා අපි හිතමු. දිග කතාව කෙටි කිරීම සඳහා. නැත්නම් ඇවිදිනකොට Tamanට වම තිනකොට වම දකුණ තිනකොට දකුණ තේරුම් ගැනීම ඉතාම ලොකු දෙයක් මේ සම්මා සංකප්පේ පැත්තෙන් බලනකොට වැටහිලා ඒ කෙනා ඒක බහුලීගත කරනවා නම් දිග දිගට කුංචුට පටන් ගන්නතර කරගෙන යනවා නම් මෙන්න මේක දියුණු කර ගැනීම සඳහා ඇති උපක්‍රම රාශියක් අපේ තේරවාදී තියෙනවා. අපි ඊයේ මතක් කරා ඊයේ අපි සීහෙට නගා ගත්තා ආශ්‍රද ප්‍රසාසයේ හිත පවත්වමින් අපි ඒකට සම්මා සංකප්පය කියලා කියමු. අනිකුත් වේදනා හිතවිලි සද්ද වලින් බාධා අඩු කර ගැනීම සඳහා යෝගාවචරය තියෙන උපක්‍රමයේ තමයි මේ ආස්වාස ප්‍රසවාස මෙනෙහි කරන්නේ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. පිම්බි මැක්ලිම් පිම්බි මැක්ලිම් වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට ඒ දේට හිත යන ගතියත් අනික් දේවල් පැත්තකට වෙන ගතියකුත් තියෙනවා. අපි පන්තික ළමයෙකුට නම කියලා කතා කරොත් ඔක්කොමලා නැගිටින්නේ නැහැ. කතා කරපුවම නැගිටිනවා. එයාට තෙදක් වෙනවා මගේ නමෙන් කිව්වයි කියලා. ළමෙක් නැගිටින්න කිව්වනම් ඔක්කොම නැගිටිනවා. එතකොට පන්ති අවුල් වෙනවා. මම ඉස්කෝලේ මේ පහළ බාලන්සේ ඉන්න කාලේ අපි ලොකු සර් හරි තරයි. ඔල්ලත් ඉස්කෝලේක අපි ඉගෙන ගත්තේ. ඒක හෝල් එකේ තමයි ඔක්කොම ලයින්නේ. ලොකු සර් එක දවසක් ළමයිරු කතා කරලා සේරම් ටෙන්ඩි කියන්නේ කිව්වා. ඊය ළමයා ගිහිල්ලා කිව්වා බයේ විවුර්ලා අර 11 පන්තියේ සේරම ටෙන්ඩි කිව්වා. ඉතින් අපි හිටියේ ලොකු සර්ගේ කම්බරේ ඉස්සරහා වගේ. ඉතින් ඔක්කොම ලයිලා දැන් හිටගෙන ඉන්නේ. ඉතින් ලොකුසට හරි තරහ ගියා මේ පන්ති පාඩම් යන වෙලාවේ මේ තීරමෙවිල ඔෆිස් එක ඉස්සරහ හිටගෙන ඉන්නේ. ඊට පස්සේ කතා කරලා කිව්වා මොකද මේ ළමයා ආවේ කියලා. ඒ සර් එන්නේ කිව්වයි කියලා. එහෙනම් මං කාටවත් කිව්වේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ඒ ළමයෙක් කැවිලි කිව්වා සේරමට එන්න කිව්වා කියලා. නෑ යකෝ සේරමට එන්න කියලා කිව්වා. සේරමට එන්න කිව්වට ඇහිලා තින්නේ සේරමට එන්න කිව්වා කියලා. ඒ නිසා ළමයෙකුට එන්න කිව්වනම් ඔක්කොම එනවා. සේරමට එන්න කිව්වනම් සේරම දන්නවනම් සේරම විතරයි එන්නේ. ඒ වගේ තමයි අපේ ඉස්සරහට සිතිවිලි එනවා, වේදනා එනවා, ශබ්ද එනවා, ආනාපාන එනවා. එතකොට ආනාපානට තම කියලා කතා කරා නම් එයාට ගැම්මක් එනවා. දැන් මට තමයි ආමන්ත්‍රණය කරන්න කියලා. ඉතින් මේකට මානසිකාරය කියලා කියනවා. මේකට නම් කිරීමක් කියලා කියනවා. මෙනෙහි කිරීම කියලා කියනවා. මෙන්න මේ මෙනෙහි කිරීම කරන්න ගොඩාක් වීර්ය ඕන. එම් බැරි වුණොත් හිත නන්නත්තර වෙනවා. මෙන්න මේ වීර්ය කරන හැම වෙලාවකදීම අපි හිතන ආස්වාසි කියලා මෙනෙහි කරන හැම වෙලාවකම ප්‍රසවාසි කියලා හැම වෙන කරන හැම වෙලාවකම ඇත්තටම ආස්වාසයට හිත යනවද? ඇත්තටම ප්‍රසවාසයට හිත යනවද කියන එක වෙන කතාවක්. ආස්වාසි කියලා මෙනෙහි කරාට හිත සද්දවල තියෙන ඉඩ තියෙනවා. වේදනාවල හිතේ තියෙන ඉඩ තියෙනවා. හිතවිල්ලවල තියෙන ඉඩ තියෙනවා. අන්න ඒ විදිහට මේ විද්දේ පඳුරට උනාට හාවට වැදෙයිද පඳුරට වැදෙයිද කියන්නේ. උගෝක් කල්යන යෝගාවචරයට මම ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාස කියලා මෙනෙහි කරාට මගේ හිත ඇත්තටම ආශ්වාසෙ ගියාද කියලා දැනගන්න. මේක ටිකක් ටිකක් නේ බොහෝම සියුම් ධර්මයක්. එහෙම ගියා නම් ආශ්වාස වෙලාවේදී ආශ්වාසෙට ගියා නම් ඒ යෝගාවචරයට ආශ්වාසයේ තියෙන සුවිශේෂී ලක්ෂණ වෙන්ද නොදැක්ක තරම් සමීපව උත්සන්නව ආසන්නව දැක ගන්න පුළුවන්. ආන්න එක දැකගත්තනම් එයාගේ ප්‍රයත්නය එයාගේ ඒ අපේ වෑයම උගාක් සාර්ථකයි. මෙන්න මේ වෑයම සාර්ථක වීම සඳහා තමන් මෙහෙවන තැනට හිත යනවද නැද්ද කියන එක බලා හිටින චෛතසිකයක් තමයි මේ සතිය කියලා කියන්නේ. එළඹ සිටියනම් හොඳට තමන්ට එනිසා සතියේ කෘත්‍ය තමයි සතිය තියෙන බාට වැටෙන කාරණා තමයි තමන් එල්ල කළ තැනට හිත ගියාද කියලා විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන කියලා කරලා තමන් අරමුණු කළ විශේෂයට හිත ගියාද කියලා. විද්දට පස්සේ හරිය වැදුනද කියලා බලන එක. ආන මේ කාරණාව ඉතාමත්ම වැදගත් වෙනවා අපේ එදිනදා ජීවිතේ වැඩවලදී අපි පණවිඩයක් අරගෙන පස්සේ පණවිඩේ හරියට එතන ගියාද කියලා දැනගන්න. නැත්තම් කළුව මාරපංගිය කතාව තමයි සිද්ධ වෙන්නේ. අපේ හිතේ ගොඩක් ඒක සිද්ධ වෙනවා. ආනපානේ ආස්වාස බලපං කියලා කිව්වට එයා ගිහිල්ලා එනවා බලලා එනවද නැද්ද දන්නේ. ආන් මේක හරියටම ආස්වාසේ දැක්කද ප්‍රස්වාසේ දැක්කද කියලා අපි ඒක පිරිසුදු කර දැනගන්නේ ආස්වාසේ වෙලාවේදී මේ දකින්න කාරණා ප්‍රස්වාසයේදී දකින්න කාරණා වලට වෙනස් නම් දෙක වෙන් කළ කියන්න පුළුවන් නම් අන්න එතනදී වෑයමත් හරි සතියත් හරි. එනිසා කමඨාන් සුද්ධ කරනකොට කිව්වොත් මට විනාඩි 5 10ක් ආනපාන ඉන්න පුළුවන් කියලා අහනවා නිකන් හරස් ප්‍රශ්නයක් ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ දැනගන්න පුළුවන් කියලා. සක්මන් කරනකොට උනත් ආ මට දැන් විනාඩි 5ක් 10ක් මේ සක්මනේ යන්න පුළුවන් නැත්නම් වාර කීපයක් එහාම යන්න පුළුවන් කියනකොට හොඳයි එහෙම හැල්නේ පට්ටලේ හොඳට ඇවිදිනකොට මේ වම් පාය තියන්නේ මේ දකුණු පාය තියන්නේ කියලා සාංශුද්ධියක් කියනවා කියලා බලන්න කියනවා. ප්‍රශ්න රාශියක් තිබුණා පළවෙනි දවසෙත් තිබුණා ඊගාසෙන් නම් භාවනා කරනකොට අපි මොකේද හිත යොදන්න ඕනේ මොකටද එල්ල කරන්න ඕනේ කියලා. එල්ල කරන්න ඕනේ Taman ඒ වෙලාවේදී අස්පනා පිට අත් දකින්න දෙයි මේකයි කියලා දැනගන්න එකටයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මේ එකලස් දෙක තමයි එහාට මෙහාට යන්න දෙනතුව කොඩියක් හිටවලා තුන් පැත්තට ලණු තුනක් අදලා හිර කරා වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති කියලා මේ දෙක හරි ගියොත් තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා පිට යනවට වැඩිය හරියටම අරමුණට හිත මේවා ගන්න පුළුවන්. මේක අපේ ජීවිතයේ හරියට මේක නැත්තම් ඇත්තටම සම්මා වායාම සම්මා සතිය නැත්තම් අපි හරියට විද්දට කවදාකවත් පඳුරට මේ හාවට වදින්නේ නැහැ පඳුරටයි වදින්නේ. ඉතින් යෝගාවචරයේ ළමා වයස වේවා මධ්‍යම වයස වේවා වැඩිමහල් වයස වේවා වයිස්ටි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා කවදා හරි මේ ටිකක් භාවනා කරලා මේම හිත යොදන දේ මේකයි කියලා ඒක දැකගෙන කාට හරි කියන මට්ටමට දියුණු වුණා නම් ඒකේ මිනිස්යාගේ මුළු ජීවිතේම බුද්ධම විදිහට වෙනස් වෙන්න පටන් අරගන්න එහෙම නැත්නම් තීක්ෂණ වෙන්න පටන් අරගන්න වග වෙන්න පටන් අරගන්න නිවැරදි එල්ලයට යන්න පටන් අරගන්න පුදුම වෙනසක් ඇති කරනවා. ඒ නිසා සරුවචනංශ කියනවා පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ. කලු කෙස් තියෙන වෙලාවේ. භද්‍ර යව්වනයේ මේක පුරුදු කරානම් ඒ මනුස්සයාට ඉස්සරහට යනකොට පුදුමාකාර විදියට එන මොයි බාධාව කරදරය ආවත් නියම කල්පනාව යහ කල්පනාව තේරුම් ගැනීමේ හැකියාවක් එනවා. ඉතින් ඒක අපි සාමාන්‍ය කරන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ හරියට වෙන් කළ දැනගන්න වෙලාව. වම දකුණ හරියට වෙන් කළ දැනගන්න. එදිනෙදා ජීවිතයේදී අපි වැඩ රාජකාරි ගොඩක් කරනවා. අන්නේ රාජකාරි ගොඩක් කරන වෙලාවේදී චේතනාපූර්වක කරන වැඩේ අනිකුත් රාශියක් වැඩ සිද්ධ වෙද්දී වෙන්කොට හඳුනා ගන්න පුළුවන් නම් ඒකට ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් නම් ඔය කොච්චර බාධා ආවත් Tamanට කපාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා ඒකට කියනවා මේකන් අර විජේබා රජුරු ඉන්දියාවට ගිහිල්ලා කියනවා සොලී රට ජයගන්න ඒ යන වෙලාවේදී මේ නීලමාලි කියන යෝධයා එයාගේ යතේ තියලා තියෙන චක්‍රායුධය කියලා ආයුධයක් දබ දබරගල දික් කර චක්‍රායුධ කරකොල කරකොල කරකොල කරකොල ගහපුවාම මහමුදට මහමුද දෙබෑ වෙලා 20000ක් සෙනක ඉන්දියාවට යනකම් දෙක මුහුද ඈත් වෙලා තිබුණා කියලා. ඒ තරම්ම වේගයක් අරගෙන ගහලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා මුහුද දෙබෑ වුණත් ඒ ගාම වැහෙනවා. නමුත් මේ මේ චක්‍රායුධයේ සැර සම්පූර්ණ අඩියේ 2000ක් සෙනකට ඉන්දියාව යන්න ඉඩ හම්බුනායි කියලා. ඒ වගේ තමයි අපි ඉන්නේ කෙලෙස් සාගරයක. මිච්ඡා සංකල්ප කිව්වහම කිලෝරක් නැති කෙලෙස් සාගරයක. මනින්න කියන්න බැරි තරම් කෙලෙස් සාගරයක. හරියට එක ආස්වාසයක්. හරියට එක ප්‍රස්වාසයක්. හරියට මෙනෙහි කරලා ඒ දකින්නේ අත් දකින්නේ මම මේ පටලුණා නෙවෙයි ආස්වාස ප්‍රස්වාස කියලා අන්දබන්ද භාවයක් නෑ මේ ආස්වාසෙමයි. ඒක මට සීතලට වැටුණා. නාසිකාග්‍රමයෙන් වදින වැටුණයි කියලා දැක්කනම් අර සම්පූර්ණ කෙලස් බලමුළුව ඒ චිත්ත වීදයට ඉඩ තියලා දෙපැත්තට යනවා. සරුවචන්සේ සඳහන් කරනවා මහානි මේ මනාවට හසුරාගත්ත හිත කොච්චර ශක්තිමත්ද කියනවනම් ඔය හිමාල පර්වතය දෙකට පලන්න පුළුවන්. ඔය තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. සංසාරේ පුරාට ගෙන ආපු අවිද්‍යාව පලනවා කියන එක අමාරු නෑ කියලා. නමුත් මේ ඊටාම සියුම් මේ වැඩේ ඊටාමත්ම ගැම්ම කන මේ වැඩේ අපි ඊටාම ගෞරවයෙන් ශද්ධාවෙන් හිත අලුත් කරගෙන පටන් අරගන්න. පටන් ගන්න එක හුස්මක් බලනවා දෙකක් බලනවා තුනක් බලනවා බලමින් බලමින් මේක විස්තර බලන්න යනකොට මේ සංකල්පය හොඳ නැත්නම් මේ සතියෙන් ව්‍යායාමයෙන් නැත්නම් වෑයමෙන් හොඳට ආධාර උපකාර ලැබෙනවා නම් මේ හුස්ම දිහා බලාන ඉන්නකොට ඉස්සල්ලා ඉස්සල්ලා මේ පුද්ගලයා ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙන්කොල්ල දැනගත් දැනගන්න හිත එල්ල වුණොත් හිත පුහුණු වුණොත් නොදැන බැරි කාරණාවක් වෙනවා ආශ්වාසයෙන් ආශ්වාසයටත් එන්නේ එන්නේ වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයටත් වෙනස්කම් වගේ සිද්ධ වෙනවා මේ ටික සරුවච්චන් ආංශිකේ වචනයෙන් කියනවනම් දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං වාපස්ස සාන්තිති පජානාති මහන්නේ මේ භාවනා කරනකොට මේ දීර්ඝ හුස්මක් මට යන්නේ කියලා දීර්ඝ හුස්ම ආස්වාදයේ වශයෙන් අවබෝධ කරගන්න දීර්ඝ හුස්ම ප්‍රසවාසයේ යන්නේ කියලා දීර්ඝ හුස්ම ප්‍රසවාසය යන වෙලාවදී අවබෝධ කරගන්න ටිකක් ටිකක් ඒකට මේ තැම්පත් වේ ගන්නකොට හුස්ම කෙටි වෙන බව නැත්නම් කෙටියට ආස්වාසය ගන්න බව මේ වෙලාවේදී තේරුම් ගන්න. කෙටියට ප්‍රසවාස ගන්න බව වෙලාව තේරුම් ගන්නවා. මේන මේ විදිහට යම් කිසි වෙලාවකට යෝගාවචරයකට පුළුවන් වුණා නම් ආස්වාස් ප්‍රසවාස දෙක විතරක් නෙමෙයි ඉන්න ඉන්න ඉන්න ආස්වාසයට මොකද වෙන්නේ? ඉන්න ඉන්න ඉන්න ප්‍රසවාසයට මොකද වෙන්නේ කියලා මේක හොඳම සාක්ෂිය තමයි දැන් හිත අරමුණට බහිනවා. හිත අරමුණට கிඳා බහිනවා කියන ලකුණ. හොඳට විතක්කේ වැඩ කරනවා හොඳට සංකප්පේ වැඩ කරනවා එහෙම බහින්න පටන් අරගත්තොත් ඒක යෝගාවචරයට වැටහෙන ආකාර කීපයකින් විස්තර කළ දෙනවා පසුකාලීන ආචාර්යවරු මේක විපස්සනා ඥාන වශයෙන් දාලා ලස්සනට ප්‍රස්තාර කරලා තියෙනවා මම කියන්නේ ඒක ඔක්කොම 100ක් හරි කියලා නම සමහර ඒවා ධෛර්ය කරවන නිසා මම ටිකක් මේ මේ වෙලාවේ මතක් කරන්න කැමතියි අපිට ආස්වාසයක් කියන સંદર્ભය ප්‍රස්වාසයක් කියන මේ ක්‍රියාවලිය පේන්නේ ආස්වාසයේ සෑහෙන්න මේරුවාට පස්සේ. ප්‍රස්වාසයත් අපේ ගොරෝසු මනසට පේන්නේ සෑහෙන්න මේරුවාට පස්සේ. ඉතින් අපි මෝරච්ච ආස්වාසය මෝරච්ච ප්‍රස්වාසය ඉස්සරහින් යන භාවනා කර කර යනකොට බුදුරජාණන් වහන්සේ කියන මේ ආස්වාසය කොහොමද පටන් ගන්නෙ කියන එක පොඩ්ඩක් බලන්න කියලා. ප්‍රස්වාසය පටන් ගන්නෙ කොහොමද කියලා බලන්න කියලා. ඒක ඉස්සලා ආශ්‍රද ප්‍රසවාසයේ දැපෙන දමා ගන්නවා. ආශ්‍රද ප්‍රසවාසයේ නිතරම එනින එක බලන්න පුළුවන් තරම් විශ්වාසයක් ඇති කර ගන්නවා. මේකට අපි කියන්නේ මූණට මූණ දාලා තියා ගන්නවා. තියාගෙන ආශ්‍රාසයේ පටන් ගන්නෙ කොහොමද? ප්‍රසවාසයේ පටන් ගන්නෙ කොහොමද කියලා බැලුවොත් මුදුවර සැලකිල්ලෙන් බලනකොට ඒක පායන හැටි, මතුවෙන හැටි, නැගලා එන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. ඒක හරියට කිව්වොත් අපි නැගිටින වෙරළට ගිහිල්ලා ඊට පායන්න පැය විනාඩි 30කට ඉස්සලා ගියොත් ඉර පායන්නේ ඉස්සලා අරුණ නගිනවා. අරුණ නගිනකොට යාන්තම් රඹහක් එන්න පටන් ගන්නවා. ඉතින් බලාන ඉඳලා ඉඳ ඉඳ විනාඩි 30 ඇතුළත මේ රඹහ එන්නේ සුදු ආලෝකයක් බාටපත් වෙලා මුළු සම්පූර්ණ අහසෙන් භාගයක් එළි වෙනවා. එළි වුණාට පස්සේ තමයි ඉර මතුවලා ඉන්න පටන් ගන්නවා. දැන් ඉර පායන්න බොහොම කලින් ඒ අරුණ පායනවා. අරුණ නගිනවා. ඒ අරුණේ ලස්සන වර්ණ විපර්යාසයක් තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඉරපායන්න කලින් ගිහිල්ලා හොඳට පිහිටවනලා දවදානක යුක්ත බටේ නැගිනි රාශිය බලන්න හිටියොත් විශාල ක්‍රියාවලියකින් ඉර නගින්න එක පාට ටොක් ගාලා එළියට එන්නේ නැහැ. අපි සිංහලයට ඒක හරි පුරුදුයි මේ ඉර සේවය කරන්න සිරිපාදේ නගිනකොට. ඉර සේවය කරනකොට බලන්න ඉන්න ඕනේ පැය ගානකට කලින් ගිහිල්ලා. අනිත් වගේ තමයි අපි අපි මේ මේ පරිශීණය කරපු නැත්නම් නැත්නම් ඉර දකින්නේ අපි එක්ක සිතිජේ මට්ටමේ ඒක නැත්නම් පහසේ මට්ටමේ. නමුත් ඊට පස්සේ ඉත ඉස්සර වෙලා ඊට නගින හැටි බලන හැටි වගේ තමයි ආස්වාසේ නැග්ගට පස්සේ බලනවට වැඩිය නගින්නේ ඉස්සලා කොහොමද මේ ආස්වාසේ ඇති වෙන්නේ? මේක පුංචි, ඊටාමත් පුංචි කාරණාවක් මෙතන තියෙනවා. නමුත් ਸਰුවඥාන්සේ මේකට පුදුමාකාර වටිනාකමක් දෙනවා. මේක ਸਰුවඥාන්සේ කියන්නේ ධර්මය හේතුවත් එක්ක බලනවා. කොහොමද මේක වෙන්නේ කියලා. දැන් කාම සංකල්පේ ඉන්න එක්කන ඇතිවෙච්ච ධර්මයට ගිජු වෙනවා මිස ඒකේ එන ස්වરૂප බලන්න යන්න වෙලාවක් නැහැ. නිකම්ම සංකල්පෙදි කියන්නේ අරමුණට ගිජු වෙන්නේ නැහැ. අරමුණට ඇවිල්ලා රඟ දක්වන්න මේක කොහේ ඉඳලාද ඉන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලා අරමුණ දැපෙන දමා ගත්තට පස්සේ තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. නිසා අරමුණ දැපෙන දමා ගන්න අවස්ථාව නැත්නම් එනේන ආස්වාද ප්‍රසවාසයේ බලන්න පුළුවන් අවස්ථාව පොතේ ඥාන කතාවේදී තියෙන නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒක ඩිංගිත්තට විස්තර කරනවා නම් ආස්වාසය එනකොට ආස්වාසයේ බව දන්නකම නාම රූප වශයෙන් බෙදන්නේ ආස්වාසය කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා නාසයේ කොයි හරි පිදිමැදීගෙන යන්නේ. ඒක රූප ක්‍රියාවලිය. ඒක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා දන්න එක නාම ක්‍රියාවලිය. ඊට පස්සේ ප්‍රස්වාසය එනකොට ඒ ප්‍රස්වාස වාත් දාතාව නාස්පුඩු පුරවාගෙන ඉලීට යනකොට ඒක රූප ක්‍රියාවලියයි. නමුත් ඒක ආස්වාසේ වෙන්කොල්ල දැනගන්න එක මේක සද්දයක් නෙවෙයි, ඉතිවිල්ලක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, ප්‍රස්වාසයෙන්මයි කියලා දැනගන්න එක නාම දාන. සෑම සිද්ධියකම අත් දෙකක් එකතු කරලා අපුඩියක් ගැහුවා වගේ නාම කොටසකුත් ඒ නාම කොටස අන්තිම වෙන්කොට දැනගන්න මේ රූප කොටසකුත් රූප කොටස අන්තිම වෙන්කොට දැනගන්න නාම කොටසකුත් තියෙනවා. මේක දැක දැක දැක දැක ඉන්නවනම් යෝගාවචරය අරමුණේම නිමග්න වෙලා හොඳට බල බලා ඉන්නකොට දැන් බුදුරජාණන් වහන්සේ දෙවෙනි අභ්‍යාසය දෙනවා මේ අරමුණ මතුවෙන හැටි බලන්න. ඉතින් මේ මතුවෙන හැටි බලනවා කියලා කියන්නේ අරමුණ එන්නත් ඉස්සෙල්ලා හොඳට එලඹ සිටි සීයෙන් බලාන ඉන්නකොට ලාවට පටන් වෙලා ගොරෝසු වෙලා ඒක නැති වෙලා යනවා. ආය ප්‍රශ්වාසයක් ලාවට පටන් අරගෙන හොඳට ගොරෝසු වෙලා නාස්පුඩු පුරවාගෙන ගිලා නැති වෙලා යනවා. මේන්න මේක බල බලා හිටියොත් ඒ යෝගාවචරයට තියෙන ආශාසය ඉවරලා ප්‍රශ්වාසයට යන්න ඉස්සෙල්ලා මොකද්දෝ ඇස්බැඳුමක් තියෙනවා. ප්‍රසවාසය වල ආශාසෙ පටන් ගන්න ඉස්සෙල්ලා මොකද්ද ඇස්බැඳුමක් තියෙනවා. අල්ලන්න බෑ. ආශාස ප්‍රසාද දෙක ගැට ගැහිලා එක දන්වල වගේ ගියාට මේ පුරුක් අතර පුදුමාකාර හිදසක් තියෙනවා. අත් විඳින්න බෑ. අත් දකින්න බෑ. ඉතින් ඒ විදිහට යෝගාවචරය මුල අග දෙක අල්ලන්න පටන් ගත්ත දවසේ තමයි මේ දෙකේ සංක්‍රාන්ති අවස්ථාව දැක ගන්න පටන් අරගන්නේ. ඒක යෝගාවචරයාගේ සංසාරේ කවදාකවත් කරපු නැති අභ්‍යාසයක් බවට පත් වෙනවා. සමහරු බය වෙනවා, සමහරු ක්ලාන්ත වෙනවා, සමහරුන්ට මේ ඇඟ හතපය හෙල්ලෙන්න පටන් අර ගන්නවා. විවිධාකාර දේවල් වෙනවා මේ තාමත්ම ගොරෝසුනලත් අන්තිම සූක්ෂම තැන දක්වා මේ ගමනේ අනේක කරගෙන කරගෙන ගියොත් ඒ යෝගාවචරයා මේ රූප ධර්ම පිළිබඳව තමගේ කාය පරිශනාකාරයක් කරගෙන ධර්මයේ හරහා පුදුමාකාර ගමනක් යන්න මේ අතර දෙක වෙනස නොදැක්කත් යෝගාවචරය භාවනා අනුග්‍රහ කරලා කරගෙන ගියොත් අද දවල් ධර්ම සාකච්ඡාදී මතුණා වගේ ගොඩාක් වෙලාට ආනපන නොදැනෙන සියුම් සූක්ෂම මට්ටමට යනවා. ආනපන නිමිත්ත නැති වෙලා යනවා. හුස්ම ගන්න නොගන්න බවක් තේරෙන්නේ නැතු වෙනවා. අන්න මෙතනදී කලකොල නොවි, නින්දට නොවැටි, සැක නැතුව මේකේ හොඳට හිටියොත් මේ සියල්ලකම සාංශුද්ධිය සහිතව ඒ යෝගාවචරයට කොච්චර වෙලා හිටියද කියලා කයේද හිටියේ නැද්ද කියලාවත් අඳුර ගන්න බැරි වෙනවා. Taman ඉන්නේ ඉරියව්ව හෝ හිටපු කාලේ මෙච්චරයි කියලා තේරුම් ගන්න බැරි තරම් බොහෝම රූප ධර්ම පිළිබඳව ඉතාමත්ම සූක්ෂම තැනකට යනවා. ඒ කාලය ඇතුළත යමක් වින්දද වේදනාවක් තිබුණා නැද්ද කියලා වේදනා චෛතසිකේත් අතරමං වීමක් වෙනවා. ඒ වෙලාවේ මොකේද හිත අල්ලලා තිබ්බේ? මොන සංඥාවේද මොන අරමුණේද කියලාවත් හිතාගන්න බැරි යනවා. ඒ වෙලාවේදී ඇත්තටම මම හුස්ම ගත්තද නැත්නම් හුස්ම ගැනුණද ඒ මොනම දෙයකටවත් කට උතරක් දී ගන්න බැරි වෙනවා. අන්න මෙතනදී හොඳට ආනපාන කීකරු කරගෙන අලුත් සංකල්පනා චේතනා මොකක්වත් දාන්න නැතුව හොඳට කීකරු කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයාගේ ගෙනාවු ජම්මාන්තරගත නිපනිෂ්ඨේ සම්පත්‍ය අනුව සමහර මේක ලස්සනට රූප ධර්ම හරහා විස්තර කරනවා. හැබැයි යාට වේදනා සංඥා සංකාර තේරෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. තව කෙනෙක් රූප ගැන විස්තර කරන්න දන්නේ යාට වේදනා හරහා මේක විස්තර කරන්න පුළුවන්. හැබැයි අර සංඥා සංකාර විඥාන රූප ගැන ඉච්ඡා අවබෝධයක් එන්නේ නැහැ. තව කෙනෙක් සංඥා හරහා මේක විස්තර කරනවා. මේ අනික් හතර අහුවෙන්නේ. තව කෙනෙක් සංස්කාර හරහා තේරුම් කරනවා. සමහර විඥාන හරහා තේරුම් ගන්නවා. බුදුජාණන් වහන්සේ සීල සත්‍යයන් කෙරේ අනුකම්පාවෙන් මේ පහම විස්තර කරලා දීලා තියෙනවා. මේ මතක තියාගන්න මේ පහම නිවන් දකින්න අවශ්‍ය නැහැ. තමන්ට දිගෑරෙන ක්‍රමේ රූපහරහණ තමන්ට තියෙන වැලයන් හැටියට මැස්ස ගහලා උදව් කරන එකයි. තමන්ට විස්තර වෙන ක්‍රමේ වේදනා හරහානම් සංඥා හරහානම් සංස්කාර හරහානම් ඇත්තටම තමන් දන්නෙත් නෑ මොකක් හරහා වෙනවද කියලා. ඒ නිසා මේ දන්නේ නැති කොටස් ප්‍රශ්න කරගන්න නැතුව භාවනා කරගෙන යනකොට තමන්ට වැටහෙන දේ වැටෙන ආකාරයට විස්තර කරන්න පුළුවන් නම් දක්ෂ ගුරුවරයෙකුට සෑහෙන්න උදව් කරන්න පුළුවන්. නමුත් මේ පොත්වල තියෙන ඔක්කොම මම මේ වෙලාවේ කටපාඩම් කරගෙන ඉන්න ඕනේ. මෙව නැත්නම් මට භාවනා කරන්න බෑ කියලා අනවශ්‍ය හොඹස් බයක් ඇති කරගන්න නැතුව භාවනා කරගෙන ගියොත් මම කැමැති විශ්වාසයක් ඇති කරන මේ සතිය එලඹ සිටි සිහිය තියෙනවා නම් ඒක කවදාකවත්ම යෝගාවචරය අසරණ කරන්නේ නෑ අනාථ කරන්නේ නෑ ඒ වෙනුවට අරසාවක් දෙන්න. අර තේරෙන්න පටන් අර ගන්නවා මට රූප ධර්ම හරහා මෙහෙම ඒ භාවනාවේ අරමුණ සිවුම් වේගන යනකොට මේ කය තද ගතියක්, මෙලෙක් ගතියක්, කුණුසුමක්, කම්පනයක්, චංචලයක් විදිහට ඒක පේන්න පටන් ගන්නවා සමහර වෙලාවට සුනාමියක් වගේ. දැන් මේ හුලං වල තියෙන කුණාටු ස්වරූපයක්. සමහරලාට ගිනි කන්දක් වාගේ, ගින්දර ස්වරූපයක්. සමහරලාට දියසුලියක් වාගේ. එක එක විදිහට මේ ශරීරයේ මේ මේ ධාතු කොටස් පේන්න පටන් අර ගන්නවා. එතනදී තමයි යෝගාචර හරියට බය වෙන්නේ, අසරණ වෙන්නේ මම හරිද වැරදිද කියලා. නමුත් මේක දිගට දිගට කරන ගියොත් මේ මුළු කයේම වැටහෙන ධාතු කොටස් හුදු සංකල්පයක් පමණක්ම බව රූප පද්ධතියේම සංකල්පයක් විතරක් බව යෝගාචරය තේරුම් ගත්තාම යෝගාචර සැකයක් ඇති වෙනවා මම ඉන්නේ හීනෙකද භාවනාවකද හිතපු දෙයක්ද ඇත්තක්ද කියන්නේ හීන ලෝකයකට ගිහිල්ලා සාමාන්‍යයෙන් අඩ නිින්ද එනකොට ටිකක් හීන වෙනවා ආයෙ නිින්දට වැටෙනවා එහෙමම ඉන්නා වගේ පුදුමාකාර යුගයක් පහු කරනවා. ඉතින් මෙතෙන්දී ඇත්තටම දන්න කෙනෙක්ගේ අත් උදව් අවශ්‍යයි. එයාට කියලා දෙන්න දැන් ඉතින් භාවනාවේ ගිහිල්ලා මේ රූප හරහා අවකාශයේ තේරුම් ගනිමින් ඉන්නේ. රූප ඔක්කොම වැඩ කරන්නේ මේ විශේෂ අවකාශයක. ඒ අවකාශය අපේ ඉඳුරන්න ගොදුරු වෙන්නේ නැහැ. අපේ ඉඳුරන් හැදිලා තියෙන්නේ රූප ගොදුරු වෙන තැනක. දැන් රූප හරහා ගොරෝසු දේ හරහා අල්ලන්න බැරි අවකාශයට හිත යාගෙන එනකොට මේ රූප ධර්ම පුදුම විදියට නිවෙන්න හදන පහනක් වහා දැල් වෙනවා වගේ මේක ඇතුලේ මහා සුලිසුලන් එන්න පටන් ගන්නවා. දෙන්නේක සමාන නැහැ. කර්මදාකව සමාන නැහැ. ඒ වගේම පරියංග දෙකක් සමාන නැහැ. ඒ නිසා මේ රූපවල තියෙන මුලැමැදාග සියල්ල දකින්නම් ඒවට හොඳට නටන්න ඇරලා ඒකට හොඳට රංගනේ දක්වන්න දැරලා තමයි නිරීක්ෂකගේ මට්ටමින් බලන්න හිටියොත් තේරෙනවා මේ රූප මගේ තියෙන ටිකත් මෙහිමයි නටන්නේ මේ ඉස්සරහා භාවනා කරන මනසට භාවනාවට හරියන්නේ නැතත් හරියත් එයාගෙත් ওই ටිකම තමයි. මම මරුණට පස්සේ ඉතුරු වෙන රූප ටිකෙත් ඔච්චරම තමයි. මොකද මේ රූප ධර්මයේ දන්නේ නැහැ. ඒක තියෙන්නේ පණ ඇති ශරීරයකද නැත්නම් පණ නැති එකද කියලා රූප වල ප්‍රශ්නයක් නැහැ. රූප වල ක්‍රියාකාරීත්වය පණ ඇති එකේ නැති එකේ සමානයි. එතකම්ම අපි හිතන්නේ නෑ මගේ රූපේ විශිෂ්ටයි මගේ රූපේ අතිවිශිෂ්ටයි කියලා රකින්න ඕනේ අර එහෙමයි කියලා මේක මේ මම සහ මම නොවන කියන අතර විශාල දේශ සීමාවක් තියෙනවා. අතින් ගියාට පස්සේ දේශ සීමාව කඩලා ගිහිල්ලා ඇතුළත රූපයි පිටත රූපයි ප්‍රිය රූපයි අප්‍රිය රූපයි ගොරෝසු රූපයි සියුම් රූපයි ළඟ රූපයි දුර රූපයි අතීත රූපයි අනාගත රූපයි වර්තමාන රූපයි කිව්වම හුදු රූප පමණයි. මෙතෙන්දී යෝගාවචරය විශ්ව දැනුමත් එක්ක සරුවඥාන් වහන්සේගේ ඥානයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්න බැරි බය වෙන හින්දා. සම්බන්ධ වෙන්න බැරි නිින්ද යන නිසා. සම්බන්ධ වෙන්න බැරි මේක සැක කරන නිසා. නමුත් හරියට භාවනා කරනවා නම් මේ සම්මා වායාමය සම්මා සතිය හරහා සියලු රූප හරහා අවකාශයට යනවා. අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න පටන් අරගත්තේ අවුරුදු 2050කට ඉස්සෙල්ලා. අපි ඉස්කෝලේ යන කාලේ භෞතික විද්‍යාවට ගියාට පස්සේ අපිට ආවර්තිත වගුවක් ඇඳලා මේ හයිඩ්‍රජන් මේ හීලියම් කියලා විශාල කොටු 236 දකෝ දෙදවසල ඇඳලා තිබ්බා. මේ එක එක කනට කොටු කර කරලා මේ එක එක මේ වර්ගයේ මූලධාතු කියලා. ඔය පසු කාලීනව මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හොයාගත්තට පස්සේ ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ දැන් පේන්ට් පටන් අරගෙන තියෙනවා මේ එකම දෙයකටවත් ඉස්තර පෙනුමක් නැහැ මේක වෙන දෙයක් වඩටපත් වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම විකිරණශීලී මූලද්‍රව්‍ය වල එදත් අපිට ඉගෙනුවා. විකිරණශීලී මූලද්‍රව්‍යයක් ඕන දෙයක් බවට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒකේ ඒ ඒ වෙලාවේ ඇති වෙන කිරණ අණු. දැන් මේ වෙනකොට සාමාන්‍ය පන්ති කාමරවල තාම මේවා උගන්වන්නේ නැහැ. නමුත් ඉහළම පන්ති විද්‍යාඥයෝ දන්නවා මේ රූප ඉගෙනීමෙන් රූප ධර්ම කියන එක ඉගෙනීමෙන් මුළු ලෝකයේ තියෙන දැනුමෙන් 104ක්වත් ගන්න බෑ ලෝකේ රූප තියෙන්නේ ඊටාම සුළු කොටසයි විශේෂයෙන්ම තියෙන අවකාශයේ. 104ක විතර රූප ධර්ම තියෙන ඊටු 96ක් අවකාශයේ තමයි මේ රූප සෙල්ලම් කරන්නේ. ඒ අවකාශයේ ඉඳුරන්ට අහුවෙන්නේ නැති dark matter dark energy කියලා 126ක් dark matter තියෙනවා කිසිම උපකරණයකට අහුවෙන්නේ නැහැ කියන්න බෑ. 70ක් තියෙනවා dark energy විස්තර කරන යෝගා විද්‍යාඥයන් අනික් මිනිස්සු කියන්නේ පිස්සු කියලා. ඒ තරමටම গুপ্ত බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ඉතින් තියෙනා වගේ පෙනෙනවා. පෙන්වන්නට මේක හොඳට හොයලා බැලුවොත් මේකේ ගණ්ඩ හර පද්ධතියක් නැහැ. එදාට තමයි යෝගාචර තේන්නේ අපි සාමාන්‍ය ජීවිතේ පේන දේ තියෙනවා, තේන දේ තියෙන දේ පේනවයි කියලා හිතෙන්නේ. අතෙන්දි ගියාට පස්සේ පේනවා අපි මෙතෙක් කල මොකද්ද දැකලා තියෙන්නේ. අපි දැකලා තියෙන මේ මතු පිට ඡායාව පමණයි මේක ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඒ නිසා විශේෂ පරීක්ෂණ ඕනේ නැහැ පරීක්ෂණාගාර ඕනෙත් නැහැ Tamange අර සමාධියත් මේ වායාමයේ සතියක් ව්‍යායාමයේ සතියත් ඉල්ල කරාට පස්සේ ඇතුළට ගියාම ඔය ඉහළම පෙළේ විද්‍යාඥයෝ පෙන්වන්න තටමඬ හදන දේ භාවනාවෙන් පේන දවසේ පේනවා මේ රූප කියන කොටස් රුප්පන වෙන වෙනස් වෙන සුළු කොටස් මුළු විශ්වයෙන්ම ගත්තොත් ඉතාම ඩිංගිත්යි තියෙන වැඩියක්ම මේකේ තියෙන අවකාශය. අවකාශයේ ඉඳුරන්න ගොදුරු වෙන්නේ නැහැ. භාවනා හරහා මේ සම මේ මේ වීරියත් සතියත් එල්ලුණේ නැත්තම්. මේකේ හාස්‍ය දේ ඒක නෙවෙයි. ඒක එල්ල වෙලා දැක්කත් යෝගාවචරය කවදාවත් අදහන්නේ යෝගාචර අර දන්න භාෂාවට දාලා මේවට නම් වනම් දෙන්න හදනවා. නමුත් ගියොත් අන්‍යාගමික උට උනත්. මෙතෙන් ගියොත් හොඳටම දක ගන්න පුළුවන්. මේක මේ බාහිරේ හොයලා කවදාකවත් කරන්න බෑ. මේක ඇතුළට යන්න ඕනේ. ඇතුළට යනකොට මේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ චෛසික තුන එල්ල වුණාට පස්සේ එනිසා වීදුරක් කරා බලන්න වාගේ තමයි දැක් ගන්න පුළුවන් වෙනවා රූප රූපවල තියෙන වැඩ ක්‍රියාකාරීත්වයේ ඒ රූපවල හොඳටම පැහැදිලි ඥාන ප්‍රතිමකමක් නැහැ. රූපවල හොඳටම පැහැදිලි කවදාකවත් බාලතරුණ මහල් කියලා වෙනසක් නැහැ. රූපවල හොඳටම ප්‍රසිද්ධයි සජීවී අජීවී කියලා වෙනසක් නැහැ. මේ ටිකක් අල්ලාගෙන මේක මගේ කියාගෙන මම පුරුෂයෙක් කියාගෙන මම ස්ත්‍රියාවක් කියන මම තරුණයි කියාගෙන මම වහලුයි කියාගෙන අනේ නටන නටි වාන්නම් අනේ නටන නටි නාටකම් කුමන කැටුම් කෙලි කවට සිනාදා මේ රූප ධර්ම දිහා දැක්කනම් එදා සරුවචනංශේ දැකලා තමයි කිව්වේ මේකේ එහෙම අල්ලගෙන ගන්න දෙයක් ඇත්තේ නෑ ඇල්ලුවොත් අපායක් තමයි යහුවෙන්නේ සංසාරයක් තමයි යහුවෙන්නේ අවකාශයට හිට ගියාට පස්සේ තේරෙනවා කිසිම සීමාවක් නෑ තටුවාපු කුරුල්ලෙක් වගේ තමයි මේ සෑම දෙයකම තියෙන ඇති හැටි දැක් ගන්න පුළුවන් ඒ වාගේම වේදනාව හරහා විඳීම හරහා බැලුවොත් අපි භාවනා කරන්න යන්නේ සැප සොයාගෙන. සැප වේදනාවක් ඉල්ලාගෙන. නමුත් අනිවාර්යයෙන්ම එක තැනකදී යෝගාවචර තීන්දුව කරන්න වෙනවා. සැප වේදනාව එනකොට මොනත වශයෙන් හොඳ වුණාට සැප යන්නේ හැමදාම දුකක් කියලා. කාටවත් එකට පයින් ගන්න බෑ. කන්දක් නැති තැන පල්ලමකී පල්ලම වෙරනෝ සෙල්ලමකී කියලා කතාවක් තියෙනවා. දැන් හොඳ සැපක් විඳලා ඉවර කරන්නේ තද්ද දුකකී. නමුත් අපිට ඒ බවවත් පේන්නේ අර සැපට තියෙන කෑදරකම නිසා. මේකේ අනිත් පැත්ත තමයි හැම දුකක්ම ඉවරෙන්නේ දුමාකාර සැපකින්. නමුත් අපිට ඒ සැප විඳින්න බෑ දුක කෙරේ තිබුණ නුරුස්නා ගතිය නිසා. දැන් සැප දුක වශයෙන් අපි අල්ලාගෙන මේ නටන නාඩගමේ එහා පැත්ත බලන්න පුළුවන්. සැපේ අනිත් පැත්ත දුක, දුකේ අනිත් පැත්ත සැප. ඒ කියන්නේ සාමාන්‍ය ගමේ කතාවක් කියනකොට කියනවා කොල්ලෝ ඊලන්දාරි හන්දෑ කරේ යනවා මේ ගොම්මන් වෙලාවට බටනලා පිපින්න. කියන බටනලා පිපින්න එපා මොහිනියනවයි කියලා. මොයිනී චිත්‍රය ඇඳලා වෙන්නන්නේ ගමේ තොටේ එක දරුවක් වදපු අම්මා කෙනෙක් වගේ. එයා නටනකොට ඇවිල්ලා බැටනලව ගහනකොට ඒ ඉලන්දාරියෙන් අහනවලු ඔයා ගහන පදයට මම නටන්නද නැත්නම් මම නටන පදයට ගහන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට ගුරුතුරු කියලා තිනවා කියන්න එපාලු ඔය මොන නටන පදයට මම ගහන්නම් කියලා. ඒකට එයා දන්නවලු උන්කක් 18 නැටුම් උත්තර ගොඩක්. එනිසා අපිට මේ පදේ ගහන්න බෑ කියනවා මම ගහන පදේ නටපන් කියලා. නැටුවොත් උදේ වෙනකන් ගැහුවොත් එහෙම බටනලාව වරන් දීලා යනවලු. වරයක් දෙනවයි කියලා කියනවා මොහිනී සරස්වති වරම දෙනවයි නමුත් බැරි මොරණ මොහිනී බොහොම ලස්සන නටනවා. හැබැයි මොහිනීගේ පිටිපස්ස පැත්ත කුණුපණුවන් ගහපු තුවාලයක්ලු තියෙන්නේ. කවදාකවත් මූණ දන්න පිටපැත්ත බලන්න දෙන්නේ නැතිලු. ඉතින් අර ඊලන්දාරියා බැලියලාවත් මොහිනී සිප වෙනද ගත්තොත් කොහොම හිටියේ? අත දැම්මොත් අත ගාන්න වෙන්නේ කුණුපණුවන් ගහපු තුවාලයකට. ඉස්සරහ පැත්ත හරි ලස්සනයි. හොඳට මතක තියාගන්න ඕන හැම ලස්සන දෙයකම එහා පැත්ත හරිම අජුවයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ මොනරුණටම. මොනරුණට මොකද වෙන්නේ? එක පුලියේ. හරිම අජුවයි. ඌ කරවනේ හිටියනම් ඒක වැහිලා තියෙන්නේ. මේක පිල්ලි දාගෙන නටනකොට පස්සේ එළියේ. හැම කෙනාගේම සෙල්ලම දිහා පොඩ්ඩක් බලන්න පිටිපස්සෙන් ගිහිල්ලා හරිම කැතයි. හරියට ඒ වගේ තමයි සැපේ අවසාන එහා පැත්ත දුකමයි. දුකේ අනිත් පැත්ත සැකමයි. මේක තේරුම් ගත්ත දවසේ අපි මේ જાතියක් වශයෙන් මානවය වශයෙන් මේ සැප සොයාගෙන යන ගමන කොච්චර අන්තභාග ගමනක්ද කියලා තේරෙනවා. ඒක නාස්තික දෙයක් නෙවෙයි. සර්වචන්ස මේක ඉදිරිපත් කරන නාස්තිකෝනේ උන්වහන්සේට උකට කියනවා යම් කිසි කෙනෙකුට මේ වේදනා චෛසිකේ සැප ඉවර වෙන්නේ දුකෙන් දුකේ ඉවර වෙන්නේ සැපෙන් කියලා දැක්කනම් ඒ මනස අනිවාර්යයෙන්ම තේරුම් ගන්නවා මේ දෙක අතරමැද නොදුක් නොසුව කියලා වේදනාවක් තියෙනවා. සැපට වැටෙන්නේ නැති දුකට වැටෙන්නේ නැති. මේක ඉඳුරන්න ගෝචර වෙන්නේ නැහැ. දැනගෙන දැකගෙන සැප ටිකයි දුක් ටිකයි වෙන් කෙරුවොත් විශාල ප්‍රදේශයක තියෙන නොදුක් නොසුව වේදනාවක්. අදුක්කම සුඛ වේදනා කියලා මේකට බුදුහාමරෝ කියලා තියෙනවා. උපේක්ෂා වේදනාව කියලා කියලා තියෙනවා. මේ උපේක්ෂා වේදනාව ආපුවාම අසත්පුරුෂයාට අපණ්ඩිතයාට වෙන්නේ පාළුයි වාගේ. කම්මැලි වගේ තනි වෙලා වගේ. නීරසයි වගේ ඒකාකාරී වගේ. ඒ නිසා යා මොනවා හරි දෙයකින් අරක සැප හොයනවා. භාවනා කරනකොට තේරෙනවා ඒ සැප දුක් දෙක කියන මේ අන්ත දෙක අතහැරලා අලුත් සංකල්පන ඔලුවට දාන්න නැතුව බලාගෙන හිටියොත් තේරෙනවා මම දැන් ඉන්නවා ඒ සැපත් නැති දුකත් නැති තැනක. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න එහෙම කෙනා ධෛර්ය කෙනෙක් පිළිස කියනවා පුතේ ඔන්න ඕකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඔතන තමයි නිවන් වැටෙන්නේ. නිවන් පෙත වැටලා තියෙන උතන. යම් තාක් සැප පිටිපස්සේ දුක පිටිපස්සේ ඒ දින තාක්කල් බල්ලවලිගේ අපන්ට දඟලනවා වගේ කැරකෙන්න තමයි වෙන්නේ. කවදා හරි මේ නොදුක් නොසුව වේදනාව අවබෝධ කළොත් ඒක යෝගාවචර තේනවා ආනපානෙ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට එන්නේ ඔතෙන් තමයි. ඒක හරි පාළු. ඒක හරි තනි වුණා වගේ දැනෙන. ඒක හරි නීරසයි. ඒක හරි ඒකාකාරයි. ඉතින් ඒක නිසා කාම සංකල්ප ඇති කෙනා මොනවා හරි යෝගකට කාම සංකල්ප දානවා. නික්කම්ම සංකප්පේ දන්නේ එක්කන දන්නවා දැන් නික්මිලා තියෙන්නේ. රූපත් නික්මිලා, වේදනත් නික්මිලා. මට බැරිද මේ නික්කම්ම සංකල්පේ ටික වැඩි කරගන්න? මට මේ විස්රාමයේ ටිකක් දියුණු කරගන්න බැරිද? මට මේ විරාමයේ පොඩ්ඩක් දුරු කරගන්න වැඩි කරගන්න බැරිද? මට මේ හුදකලා බව වැඩි කරන්න බැරිද කියලා තේරෙන මනුස්සයට බුදුහාමුදුරුවෝ කියනවා සත්පුරුෂයයි කියලා. නොතේරෙන මනසාර කියනවා අසත්පුරුෂයයි කියලා. තේරෙන මනසාර සරුවචනසේ කියනවා පඬිතයයි කියලා. නොතේරෙන කාර කියනවා බාලයයි කියලා. බාලයා කොයි වෙලාවෙත් මේ වගේ පාළුවක් කරනකොට මොනවා හරි දෙයකින් මේක අවුල් කරගන්න එක තමයි කරන්නේ. කාරණාව කාරණාව යන්නම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අපි ඒ වෙලාවේ ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්නවා. ඒ නැත්නම් රේඩියෝ එක දාගන්න. නැත්නම් ටෙලිවිෂන් එක බලනවා. නැත්නම් අල්ලපු ගෙදර ටෙලිෆෝන් එකක් දෙනවා. ඒවද හරි පාළුයි. කවදා හරි නෙක්කම්ම සංකල්පයයි කාම සංකල්පය දෙක තේරුම් ගත්ත කෙනා තේරුම් ගනි මේ පාළුයි කියන මේ මුසා කම්මැලි මුස්පේන්තු කියන ගතිය අපේ ජීවිතේ කොච්චර වතාවක් අපි කරා පැමිණලා තියෙනද කවදාකවත් අපි ඒක පිළිගන්නේ නැහැ. අපි ඒකට උණු වතුරක් කරලා තියෙනවා. අපි ඒකට ඵලයන් කියලා තියෙනවා. අපි ඒකට නොදකින් නොපතන් නොදෝම කියලා මූණට කෙල ගහලා තියෙනවා. ඉතින් කොහෙද නිවනක් ලබන්නේ? කවදා හරි සම්මා සංකප්පේ තේරුම් ගත්ත කෙනා හුඟා කමාරුවේ මේක තේරුම් ගන්න. මොකද හේතුව ඒ තරම අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. සැපසොයන පිස්සුවක වැටලා තියෙන්නේ. නිසා සැප හරහා දුක හරහා දුක්ඛම සුඛය හරහා ලැබුණාට පස්සේ ඒක අගය කරනවා කියලා කියන්නේ ඒක සංසාරෙට එක සැරේයි කරන්න සංසාරෙට මේක සැරේ කරන්න ඕන ඊට පස්සේ ඒ මනසට තේරෙනවා මේ විවේකයේ තරම් මේ හුදෙකලා බව තරම් මේ විස්රාමයේ තරම් මේ උපේක්ෂාව තරම් මේ අදුක්කම සුඛයේ තරම් මිනිස්සුෙකුට ලබන්න පුළුවන් උතුම් සැපතක් නැහැ. මේක තේරුම් ගන්න පුළුවන් එකම සතා මිනිස්සයා විතරයි. කිසිම තිරසෙකුට මේක විශේෂෝචර වෙන්නේ නැහැ. නමුත් මිනිස්සයෝ දිහා බලන්ද රත් වෙච්ච කබලක් උඩ නටන එකෙක් වගේ කොයි වෙලාවෙ සැපට දුකට පැනපැන ඉන්නවා මිසක් කවදාක ජීවිතේ සකස් කරගන්නේ නැහැ අදුක්කම සුඛේ. සකස් වුණත් හිතන එක හරි පාළුයි කියලා. ඉතින් සරුවචනාංශේ දැන් මේ වගේ සූත්‍රයක් ගැන කියනකොට මුලින්ම සඳහන් කරනවා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං වේරති 제තවණය නාත පින්ඩිකස්ස ආරාමිකය. ඉතින් රටුවචාරින් වහන්සලාම් ප්‍රශ්නයක් අහනවා මොකද මේ සරුවචනාංශේ සාවත්‍යං වේරති 제තවණේ කියලා සවැත්තුර 제තවණ වේජිතවණ ආරාමයේ කියලා දෙකක් පෙන්ලා තියෙනවා. අරණ්‍යක නමක් තියෙනවා ගමක නමක් තියෙනවා. 제තවණ ආරාමය කියන්නේ සරුවචනාංශේ වැඩ ඉන්නේ මේ ආවාසී. ශරත් නුවර කියන්නේ ගම. ඊට පස්සේ අටුවචන් වහන්සේ ලස්සනට විස්තර කරලා කියනවා සවත් සරුවචන් වහන්සේ මිනිස්යන්ගේ හිතසුව පිණිස උදේවරුේ පාත්‍රයක් කරන ශරත් නුවරට ගිහිල්ලා පින්න පාත විතර මිනිස්යාට සුවපත් වේවා කියලා පින් ලබා ගන්නට අවස්ථාවක් දෙනවා. දීලා පාත්‍රය අරගෙන රින්ගන්නේ කොහටද කැලියට. ඒ මොකටයේ? මෙන්න මේ විවිකේ සඳහා තමයි. මේ විස්රාමයේ සඳහා තමයි. මේ හුදකලා බව සඳහා තමයි. උන්වහන්සේට මහා කරුණාව ඇති වෙච්චාම ගමට යනවා. මහා ප්‍රඥාව ඕන වෙච්චාම කැලේට යනවා. මිනිස්සු ආශ්‍රය කරන්න ඕනච්චාම ගමට යනවා. දිව්‍යන් බ්‍රහ්මයන් ආශ්‍රය කරන්න ඕනච්චාම කැලේට යනවා. ඉතින් ගිහි ජීවිතයක තියනවාද බලන්න මෙහෙම ඉස්පාසු වෙන්න තැනක්. අපි මේ හදාගෙන තියෙන ගිහි ගේ ගිනි ගයක් පිට වෙන මොකද්ද? මොනම විදියකට ඉස්පාසු වෙන්න බෑ ප්‍රධාන වශයෙන්ම අපි මේ කිට්ටුවෙන් ඉන්න නෑදෑයෝ නිසා. ඒගොල්ල හිටගෙන හිටියත් කතා කරනවා, ඇවිදිනුත් කතා කරනවා, යනකොටත් කතා කරනවා, බුදියා හිටියත් අට්ටු කරලා කතා කරනවා. ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ තානේ චාරිකාය. අනබිජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. අපි ඉන්නකොට හිටගෙන අද්දිත් පොඩ්ඩක් නතර කරලා පොඩ්ඩක් පොඩ්ඩක් කතා කරන්න බැරිද කියලා. ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා. ඇවිදිනකොටත් කතා කරනවා. බුදියා ගත්තත් කතා කරනවා. බුදුරජාණන්සේ කියනවා මෙහෙව් කැඹිරිල්ලක් හඹරන මේ ලෝකේ අනබිජිතං සේරිතං පෙක්කමනෝ ස්වෛරී භාවයත් කාටවත් ණය නැති භාවයත් අපේක්ෂා කරන්නේ කංග වේනගේ තනි අඟ වගේ තනි වියන් කිය. අනිත් හැම සතාටම අන් දෙකක් තියෙනවා. බඳපු කට්ටිය හිතන්නේ ඒක හොඳයි කියලා. බඳපු නැති මට හිතෙන්නේ තනි වේනගේ කංගාන තනි අඟ හොඳයි. කංග වේනගේ තනි අඟට මොන දෙයක් හම්ුණා පලාගෙනලු යන්නේ. ඒ අන් දෙක තියෙන කට්ටියගේ අඟ ගැලවෙනවා. ඒක නිසා මේ විවේකේ මේ අදුක්කම සුඛ වේදනා අවබෝධ කරගෙන ඒකේ පැත්තට ගියා නම් ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ සඳහා ගන්න ප්‍රයත්නද කියනවා සම්මා වායාමයේ කියලා. ඒ සඳහා කියන යොදවන එලඹ සිටි ගතිය කියනවා සම්මා සතිය කියලා. මේ දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨිය කියලා. එදාට තමයි මේ මනුස්සයාගේ ජීවිතේ සැලසුම් කරන්න පුරුදු වෙන්න පටන් ගන්න. ඒත් හැබැයි දෙන්නෙකුට සැලසුම් කරන්න බෑ. තමන්ගේක තමන්ට සැලසුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වේදනාව ඇති ගියාට පස්සේ සංඥාවට එන වෙලාවේදී අර දවල් ප්‍රශ්නයක් අහලා තෝරන මම ඒක කල් තැබුවා සංඥාවට ආවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ආනාපානය කියලා කියන්නේ අපි ආනාපානයේ ආස්වාද ප්‍රසවාස වශයෙන් අත්විඳින සංඥාව. ඒව නැත්නම් ඒ නිමිත්ත. නැත්නම් ඒක පිළිඹු වෙන හැටි. ඒකට හොඳට හිත තියාන ඉන්නකොට බොහොම ගෞරවයෙන් බලනකොට මොකද වෙන්නේ? ඒක එන්න එන්න එන්න දුරවන් වෙනවා. ආනාපානෙ දුරවන් වෙන්නේ නැහැ. එහෙනම් මැරෙන්න එපායි. නමුත් සංඥාව දුරවන් වෙනවා. සංඥාව දුරවන් වෙච්චාම මේ මිනිස්සයා කියවන්නේ කොහොමද මට ආනාපානෙ නතර වුණා කියලා. මට දැන් හුස්ම නැති වුණා කියලා. මේ නිසා සරුවචනන්සේ කියනවා උඹට මහණෙනි අතාරින් තියෙන රූප නෙවෙයි රූප සංඥාව. රූප සංඥාව අතුරනකොට පස්සේ රූප අතරනවා වගේ. ඉස්සල හොඳට සංඥාව පිහිටවනවා ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඔක්කොම අලගිය මුලගිය විස්තර බලලා ඒකම බල බල ඉන්නකොට ඊට පායනකොට හඳ නැති වෙනා වගේ තරු නැති වෙනා වගේ මේ ආනාපානෙ ගෙවිගෙන ගෙවිගෙන යනකොට අපි කොච්චර බය වෙනවද කියනවනම් මේ නිත්‍ය සංඥාවේ ඉන්න කෙනා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. අර නැති වෙච්ච හුස්ම ඇති කරන්නේ. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. නැත්නම් සැක උපදිනවා මට වැරදිලයි කියලා. මොන්නම ක්‍රමෙන් හරි මාරේ ඇවිල්ලා කෙලේශයක් දාන ඔළුවට. අර සංඥාව ගෙවන් කිරීමට වෙන්න දෙන්නේ මේකේ තව ලස්සන පැත්තක් තියෙනවා. අපි අර කතා කරපු බටේට මානසික විද්‍යාව පැත්තෙන් ගලනකොට මේ දීපු අරමුණු කරපු මනසිකාරය යොදවපු සංඥාව ගෙවන් වේගන ගෙවන් වෙන යනකොට නිින්ද නොගියොත් සැක නොකලොත් ගෙවෙන එක හොඳයි මම මෙහෙම බලහින්ද කියලා කියොත් එකයි වෙන්න තියෙන අතීත මතකෙන් සංඥා එන්න පටන් ගන්නවා. එතකොට අපි පෙර ආත්ම වලට යනවා. අපි මව් කුසට යනවා. බුද්ධමාකාර සෙල්ලමක් එන්න පටන් ගන්නවා. එනිසා මේ සංඥාවේදී මේ වෙලාවේ පිටින් එන සංඥා නතර කරලා ඒ දීපු ආනාපානේ සංඥාවක් ගෙවම් කරනකොට ඒ මිනිස්යා සංඥාව ප්‍රකට වෙච්ච මිනිස්සෙක් න සංඥා ප්‍රකටයි කියන්නේ සංවේදනයේ පැත්තට තියෙන සුවිශේෂී කුසලතාවයක් මෙතන තියෙන්නේ. ඒ මනුස්සයාට පෙර වෙච්ච දේවල් කරපු දේවල් මරිච්ච අය පෙර ආත්ම උදුමාකාර විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් උංග දෙනෙක් ඒක කනවා. කලිමජයට හරක් මේ එන සංඥාව නතර කරලා ඒ වෙනුවට අර හිතමවලා දෙන සංඥාවල් දිගේ ගියාම ඉතින් භාවනා කරන කට්ටිය කියනවා මම බුදුහාමුදුරුවෝ දැක්කා මම ජේතවනාරාමි දැක්කා මට දෙවියෝ ඇවිල්ලා කමටහන් දුන්නා අරක දුන්නා මේක දුන්නයි කියලා ඉතින් බයිලා කියන්න පටන් අරගත්තාම නැති පිස්සු හැදෙනවා මේ සංඥාවේ පෙරලියක් මේ හිත වෙලා තියෙන මෙතෙක් උනේ මොකද්ද පිටින් එන සංඥා ඇතුළට ගත් එක තමයි දැන් ඒ බිස්නස් එක නතර වුණාට පස්සේ ඇතුළේ තියෙනවා පිටත් දාන්න මේක අදහන් නැති කෙනෙක් නෑ පුදුමා අද අද භාවනා ලෝකයේ තියෙන හරස්කඩ දිහා බලපුවාම මේ පත්තරවල මිමිසු කියන දේවල් බලනකොට කී දෙනෙක් මේක කනවද කියලා බැලුවොත් උග්ගත්කමේ පොහසත්කමේ දුප්පත්කමේ ඥාන පිරිමේ කිසි වෙනසක් නැහැ පුදුමාකාර විදියට මේ සංඥාව පැටලෙනවා සමහරු 1 2 3 4 ධ්‍යාන ලැබුවයි කියලා පටන් ගන්නවා සමහරු විපස්සනා ඥාන ලැබලා සමහරු රහත් වෙලා. සමහරු නානා ප්‍රදේවල් අරගෙන මේ එන හැම ලණුවක්ම කනවා. මේ ਸਰවඥ ජීවිත හරි ලස්සනට සිටීමේ ඇඳලා තියෙනවා මෙන්න මෙතෙන්දි උඹට සංඥා වගේක් එයි. ගත්ත පහකට ගණන් ගන්න එපා. ගණන් ගත්තොත් කෑව. මම යුනිවර්සිටි ගින්න කාලේ මම ගියා මේ ප්‍රධාන පුස්තකාලයට මේ කලාපීඨයේ තියෙන ඒකදී අලුතෙන්ම දාලා තියෙන පොත් වර්ගයක් තිබුණා එදා ආපුවා. ඒ ගල්ලච්චු අච්චු ගහපු මහායාන පොත් වගේ. ඉතින් ඇතුළට යනකම් මම මේක කියෙව්වා ක්ෂණිකව ලියවන ලැබීමේ කෙටි මඟ. නිකන් දෙනවා නම් මොකද ඉතින් මං ඉතින් හිටගෙනම කියුවා පොත. මන්ට ඒකට බෑ නිවනක් බුද්ධ ධර්මත් ඕනෙල තිබුණු කාලයක් නෙවෙයි. එක වාක්‍යයක් ලියලා තිබුණා උඹ යන පෙර ගමන්ට බුදුන් දැක්කොත් පයින් දමලා යනපන් කියලා. මොකද අපේ බුදුහාමුදුරු පිරිනුවම් පළවෙන්නේ බොරු කාරී. අපි එකන පිරිසුම් පාල අවුරුදු 2600 දැන් ඔය පේන්නේ බරු. ඔබ නිවන දැක්කොත් ඒ නිවන වැසිකිළියක නොසෝදාහලා අසුචි පිටක්සේ සලකපන්. මොකද නිවන එහෙම හම්බෙන එකක් නෙවෙයි. ඔය හිතානින් එකක් නෙවෙයි. ඒක කොහොම මේ හිතට දෙන සංඥාව හැම සංඥාවක්ම අයින් කරුවොත් නියම යථාර්ථය තේරෙනවා. ඉතින් මේක හරි අමාරුයි. ඒක කාපු මිනිසයා හිතන්නේම මේක නම් නියම ඇත්ත කියලා. ඒ නිසා මේ කාංකා විතරන විසුද්ධි අවස්ථාවේදී යෝගාවචරය අනන්තවත් රැවටෙනවා මම රහත් වෙලා කියන්නේ. අනන්තවත් රැවටෙනවා මේක නම් ඇත්ත වශයෙන්ම සෝවාන් මාර්ග ඥානෙ වෙන්න ඇති. එනතන මේක නම් ධානම වෙන්න ඇති. මේක නම් අභිඥා වෙන්න ඇති කියලා කට උල් කර කර කියන හැටි බලනකොට ටොක්ක්ක් අනින්ද හිතෙනවා. කොහෙද යකෝ මෙච්චර සිල් රැකගෙන යන්න හදන්නේ මේ මේ දෙන ලනු කනවද කියලා. ඒක කියනකොට තරහයි. ඔබ වහන්සේට ඕක නැති හින්දා තමයි ඊර්ෂ්‍යාවට තමයි යෝ කියන්නේ මම මේ කතා කරන්නේ දැකලා නේ කියලා හිතෙන් දොස් කියනවා. හොඳට මතක තියාගන්න අපේ ථේරවාදය කියන්නේ පුදුමාකාර සරු පද්ධතියක් මේ සේරම ප්‍රස්ථාරගත කරලා ਸਰවඥසේ පෙන්නලා තියෙනවා. මේ මේ තැන්වලදී මේ මේ දේවල් එනවා. ඔය කිසි දෙයක යථාභූත ඥානෙ නෑ. කිසි දෙයක ඇත්ත ඇති හැටි නෑ. ඒක නිසා ඔය හැම එකක්ම එන්නකොටම දැනගෙන තමන් අර ආනාපානෙ වගේ අල්ලන්න අත ගන්න පුළුවන් දෙයක් විශ්වාස කරනවා මිස මේ නට අහුවෙන්න එපා. ඊට පස්සේ සංස්කාර වලට බර කෙනාට පුදුමාකාර නිර්මාණ ශිල්පෙ එන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි දේවල් සකස් කිරීම, සංස්කරණය කිරීම ඒක නිකන් මේ දෙයියෝ දුන්නා වගේ. අපි නිකන් ওই කියන්නේ ඔය Saraswati වැල්ම ලැබුණා. කවදාකවත් නැති දක්ෂකම් මතුණයි කියලා. ඒ දක්ෂ මිනිස්සු අල්ලන්න මායя යොදන උපක්‍රම තමයි. ඉතින් මං ඊට පස්සේ භාවනා පැත්තක තියලා මෙව පටන් ගන්නවා. විශාල පිටසක් අහුවෙනවා. ඒ මනුස්සයත් අහුවෙනවා. භාවනා ගමන නතර. ඉතින් මේක ගැන කියනකොට අපේ කටුකුරුන්දේ ඥානන්ද සාංශ කියනවා මේ කෝච්චි පෙට්ටියේ තියෙන්නේ කෝච්චි පිල්ල දිගේ යන්න. නමුත් අනුරාධපුර පැත්තේ එහෙම කෝච්චි පෙට්ටියේ පිල්ලෙන් අයින් කරලා ස්ටේෂන් එකක් හදනවා. ඊට පස්සේ අනේන කට්ටියට ටිකට් දෙන්නේ ස්ටේෂන් එකේ ඉඳලා මේ පෙට්ටිය නතර වෙනවා. පෙට්ටිය රේල්ලේ නැහැ. ඒ වගේ තමයි මේ සංස්කාර පැත්තට ගිය මනසයා තමයි රේල් පෙට්ටියෙන් අයින් වෙලා පැත්තක නතරලා යන කට්ටියට ටික දෙන්න පටන් ගත්තට පස්සේ අපරාධය අර තව පොඩ්ඩක් තව කඩින් දෙකක් තුනක් පැන්න නම් අනිවාර්යයෙන්ම නිවන් දකින්න තියෙන මිනිස්සයා මේ වගේ අහුවෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ ඒ මිනිස්යාගේ හැකියාවල් දක්ෂකම් කිලෝරක් නැතුව මතුවෙනවා. මේ ධර්මයේ ගුණය. මේ එකක්වත් මම කියන්න එපා. එකක්වත් මගේ කියන්න එපා. එකක්වත් මගේ ආත්මේ කරගන්න එපා. මේවා ධර්මානුකූලව පැමිණෙන දේවල් කියලා එව්වා තමන්ගේ ප්‍රධාන නිෂ්පාදනයේ අතුරුඵල වශයෙන් සලකගෙන ඉදිරියට යන්නේ කලාතුරකින් කෙනෙක්. මේක බොහොම ලස්සනට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒක කීවේ නිකන් බොහොම හිතවදින තාලෙට. මේ සංඝයා මොන දෙයට අත තිබ්බත් හරියන. ඇස් දෙකමට ගියත් නක්ෂත්‍ර බලන්න ගියත් හැබැයි මහානකම ඇර. මේක ශාස්ත්‍රීය ලාභයක්ද වැරද්දක්ද කියලා වැළුවොත් මෙලෝ යකෙකුට තේරෙන්නේ නැහැ. ඒකන හිතෙන්නේ අනී අම්මේ අපේ ගමේ පන්සලේ ආහඳුරන්න හදලා දුන්නොත් කේන්දරේ නම් හරියටම හරි. නැකතක් හදලා දුන්නත් ඒත් හරි. හැබැයි උන්දගේ මහානකම බැලුවොත් සීලෙවත් නැහැ. අහකඳෝමයි කියලා හිතනවා මේ මාර බලවේග වැඩ කරන හැටි. ඉතින් අර සංකල්ප මෙව සංකල්ප මේ සංකල්ප වේදනා වශයෙන් මතු කරනවා සංඥා වශයෙන් මතු කරනවා සංස්කාර වශයෙන් මතු කරනවා මතු වෙනකොට තෝ මහසෝනා තෝ තීරියකා තෝ කලුකුඹරයා කියලා කිව්වොත් බයයි. නැත්තම් කන. මේ භාවනා ලෝකෙදී මේ පැත්තෙන් බලනකොට මේ ගිහි ලෝකේ පැටලෙන පැටලිල්ලයි භාවනා ලෝකේ පැටලෙන පැටලයි කිසිම වෙනසක් නැහැ. බුදුමාකාර පිං ඇති ඇත්තෝ මේ තැන්වල අහුවෙලා තියෙන හැටි බලනකොට සාසනික වශයෙන් හරි සංවේගයක් එනවා. එයාට ගිහිලා කියන්න බෑ කියපු ගමන් කිපෙනවා. ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ අපිට කියලා දෙන්න ඕනේ. අපි ඉන්නේ මේ මේ මට්ටම් වල. අපිට දැන් අභිඥා තියෙනවා. අපිට නිර්මාණශීලී තියෙනවා. ඉතින් ඒවා දිගේ පටනකොට සාසනෙට විශාල පාඩුවක් වෙනවා. නිසා කරුණා කරලා මේ ලාමක සීනි බෝල වලට රැවටෙන්න එපා. මෙහෙම රැවටෙනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න අපිට බුද්ධ ධර්ම ගහන්න කතෝලිකයෙක් හරි මුස්ලිම් මිනිසෙක් ඕනේ කෑදර ක්‍රමම ඇති. Tamange තියෙන මේ පුහු මාන්නෙම ඇති. මේ වරදොල වටහා ගැනීමම ඇති නිසා බුද්ධ ශාසනය පිරියෙන්නේ කවදාකවත් අබෞද්ධෙක් නිසා නෙවෙයි බෞද්ධෙක් නිසාමයි. නිසා මේ මනුස්සයා යනකොට යන්න ඕනේ මම මේ ලාමක තුච්ඡ දේවල් වලට නෙවෙයි මෙච්චර මේ සීලයක් රකින්නේ මෙච්චර මේ සම්මා සංකප්පයක් ඇති කරන්නේ මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් සපයි සුන්දරයි දේශනා කරන දේමක් වෙනවනම් ඒක මේ ප්‍රයත්නෙමයි ගන්න ඕනේ. කවදාකවත් අවස්ථාවාදී වෙන්න එපා. අවස්ථාවාදී වුණොත් කන්නේ මේ ගීයෝ කන જાති ලණුවක් නෙවෙයි ඊට වඩා බොහොම බරපතල ලණුවක්. ගියෙකුටත් ගොඩ ගන්න බැරි ලණුවක්, ගුරුවරයෙකුටත් ගොඩ ගන්න බැරි ලණුවක්. ඉතින් ඊට පස්සේ සංසාරේ කොච්චර කාලයක් මේ වැරද්ද දිගේ යයිද කියලා කියන්න බෑ. මේක ටිකක් මේ වේදනා සංඥා සංකාර කියන මේ වගේ ටිකක් මේ අහුවෙන හැටි අපේ උපක්ලේශ වශයෙන් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා. නමුත් මේ මෑතකදී මම කියව පොතක මහායානෙවයිදී ඒක 50ක් පෙන්ලා දීලා තිනවා මේ අතරමඟදී අහුවෙන බොරු වලවල්. හැබැයි දැන් එක එකක් පෙන්ලා දෙන්න පුළුවන් ප්‍රවෘත්ති අහනකොට. ඉතින් ඒකන කාලා තියෙන කැමනේ හැටි ඒක ලියවලා බුදු වුණා වගේ, රහත් වුණා වගේ, අභිඥා ලැබුවා වගේ, ධ්‍යාන ලැබුවා වගේ කියලා දෙනවා. මම ඒකෙන් කියන්නේ දැන් කාලේ ධ්‍යාන ලබන්න බෑ කියලා. මම කියන්නේ නෑ දැන් කාලේ මාර්ගඵල ලබන්න බෑයි කියලා. නමුත් මේ එකක් දැකපු ගමන් ඕක උඩ තියාගෙන කෑ ගහන්න හදනවයි කියලා කියන්නේ තන්නේ කර මාන්නේ වෙන්නේ ඉඳී තියෙනවා. තන්නේ කර දෘෂ්ටියක් වෙන්නේ ඉඳී. එනිසා ඒව ගණන් ගන්න නැතුව ගත්ත භාවනා දිගට කරගෙන යනකොට තමයි මේ අඩියම ඉන්න ප්‍රධාන හොරා ප්‍රධානම චූදිතය වෙන හිත අල්ලන්න පුළුවන්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ චිත්තචෛසික රූප ධර්ම අයින් චිත්ත චෛසික රූප ධර්ම අවබෝධ කරාට පස්සේ තමයි චිත හිත කියන ප්‍රධාන මායාකාරය ප්‍රධාන මැජික් කාර්යය අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි අර හැම තැනකදීම අහුවෙන්නේ නැතුව කොඩිය අරගෙන ඉදිරියට යන කෙනෙක් වගේ යන මිනිහට යෝගාවචරයි කියනවා. ජනමිනේට සත්පුරුෂයයි කියලා කියනවා. කල්යාණ සත්පුරුෂයයි කියලා කියනවා. පඬිතයයි කියලා කියනවා. මෙතෙන්දි තියෙන්නේ අපි මේ දෙන ලනු කන්නේ නැතුව දෙන මායාවල් වලට අහුවෙන්නේ නැතුව අහුවුච්චාම කාටද වැඩියෙකුට කියලා යටහත් පාත්ව කරගෙන ගියොත් අන්තිමටම විශාල හොර කල්ලික මහානායකයා වගේ ඔය මාෆියා කල්ලියක මහවර අල්ලනවා වගේ ඒ හොර අල්ලන්නේ ඉස්සලා බල බලමුළු රාශියක් කපාගෙන කපාගෙන කපාගෙන තමයි මැදට යන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන මේ ධර්මයේ එකින් එකින් එකින් පන්නරේ ලබා ගැනීමෙන් එකින් එකින් එකින් ප්‍රතිශක්තිය ලබා ගැනීමෙන් ඇතුළට යනකොට හිත දකින්නකොටම මැලවිලා වැටෙනවා. මේක කරන්න දෙයක් නැත්තේ නෑ. එයාගේ බල සේනාවල් ඔක්කොම ඇල්ලුවාට පස්සේ ළඟට යනකොටම වැටෙනවා. ඒ ඒකේ දඟලන දෙයක් නෑ. නමුත් හුඟ දෙනෙක් හිතනවා මේ විඥානය බොහොම ගැඹුරුයි තේරුම් ගන්න අමාරුයි කියලා. ඇත්තටම අමාරු රූප ටික. මේ ආනාපාන. එනතම මේ සක්මන. ඒක හරහා ගිහිල්ලා මේ වේදනා සංඥා සංකාර දිගේ යනකොට එයාට හම්බ වෙන මේ පන්නරය කවදාකවත් තව කෙනෙකුට දෙන්න බැරි જાති එකක්. තව කෙනෙකුගෙන් ගන්නත් බැරි එකක්. ඒ වගේම අපි යම් තැනකදී නතර කරොත් බහන නතර කරොත් අනිත් දවසේ මේ පෙත පාදා ගන්න ගොඩාක් කල් යනවා. ඉතින් ගියෝ භාවනා කරනකොට කරන්නේ මේ හොතෝත මඩේ දෙමිල තමයි. මඟට යනවා ආය අතහැරලා ආයෙ මුලට එනවා. ආයෙත් යනවා ආයෙත් යනවා. ඉතින් කවදා හරි හිතන ඇත්ති මේ කැඹිරිල්ල බැඳගෙනම මේක කරන්න ඕනේ කියලා ඒ යනකොට තමයි අපිට කවදා හරි එක එකක් එක එකක් අනිත් එකට හේතු කරමින් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙන එක මට නම් කියනවා හිතෙනවා කියන්න තන්නි කර අහම්බයක් කියලා. කොච්චර උත්සාහ කරත් ඒ කොයි වෙලාවේ හරියයිද නැද්ද කියන එක කල්ලාතු කියන්න බෑ. ඒක සනීකරම අනාලම්බිත දෙයක්. මම හරීම සුන්දර දෙයක්. ඒ වගේම හරීම සත්‍යයේ ධර්මයේ පණ ගසන දෙයක්. ඉතින් එහෙම දෙයකට අපි සාක්ෂියක් වුණත්, එහෙම දෙයකට අපි උරදීලායේදී කටයුතු කරත්, ඒක මා විශාල ලැබිච්ච ජීවිතයෙන් කරන්න බලන උසස් සේවයක් වාටපත්. ඒ නිසා මේ සංකල්පය, යහ කල්පනාව, ඇවතුම් පැවතුම් නැත්නම් සිතුම් පැතුම් ටික හදා ගැනීම කියන එක පමා කරන්න එපා. අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියලා පමා කරාට කාටවත් වරදින්නේ නැහැ. වරදින්නේ Tamandai. ඒ නිසා ලද මේ බුද්ධෝත්පාද කාලේ. ලදේදී මනුස්සාත්ම භාවයේ. ලැබුණා වූ මේ යහකන දිවනාසයේ අංග පුලාවක් හරිගිය වෙලාවේ. මේ ධර්මයේ ඇහෙන වෙලාවේ. පැවිද්දකුත් තියෙන වෙලාවේ. කලාතුරකින් හෝ කල්යාණ මිත්‍රයෝ දකින්න වෙලාවේදී මේ වැඩේ කරගන්න නැතුව බඩ පුරව පුරවා පුදියාගෙන පැත්ත හැල්ලා බදාගෙන හිටියොත් විශාල අභාග්‍යයක්. ඒකට සරුවචනන්සේ දේශනා කරලා තිනවා දුර්ලභාකන සම්පත්. මහන්නේ මේ ක්ෂණ සම්පත්තිය මේ ප්‍රස්තාව මේ අවස්ථාව ඉතාමත්ම දුර්ලභයි. තත්ත විවේකෝ විපatti. ඒකෙදි විවේක වෙන්න පටන් ගත්තොත් ඒක යාට විශාල විපත්තියක් වඩපත් වෙනවා. නිසා මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ගිලිහි ගන්න නොදී ඒකේ විවේක වෙනවට වැඩිය ඒක හොඳට යෝග වෙලා සම්පාදනය කරගත්තොත් අපේ ශ්‍රී ලංකාවට තෝ සාසනයට කරණ තියෙන උප්පරීම ශාසනික සේවය කරන ගමන් Tamanටත් මේ ඇති හැටිය දැකගෙන මෙතෙක් කල කර තියානාව මේ දුක් ගෙවන් කිරීමේ හැකියාව ප්‍රස්තාව කිසියම් අඩුවක් නෑ අන්නේ වෙනි දෙයකට සාක්ෂි වීම පිණිස මේ ශිළු දිනාට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා